සරණයි අපි තවත් ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි චන්නගෙන් ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපි සැසි වාරයට ආරම්භයක් ලබා ගන්නයි කියලා. සත්පුරුෂයන් වහන්සේගේ වහන්සේගේ උපදෙස් ලැබේවා දැන් මෙතන යයි පරණයන්කේ සිටියෙමි. එයින් නැගිට සක්මනට ගියෙමි. හදිසියෙම දනුනේ අවකාශයක යමක් දිස්වෙන ස්වභාවයකි. සක්මන් කළත් නොකළත් වටපිට බැලුවත් නොබැලුවත් කතා කළත් නොකළත් හිතුවත් නොසිතුවත් හිත හිස් බවක් පැවතිනි. එය ශාන්තය. වෙනදා සතියේදීමෙන් සැලීමක් නැත. මේ ස්වභාවය විනාඩි 10ක් පමණ පැවතුනි. නැවත සැලෙන සතියට සිතපත් විය. මෙය සතියේ වැඩි වැඩිමෙන් ලැබුණු ප්‍රතිඵලයක්. එය අසේවනේ එය ආසේවනය කළෙමි. එය සාදර වෙමි. මේ විදිහට කළොත් නැවතත් ඒ ප්‍රතිඵලය දැන්විය හැකියයි ප්‍රතිඵලය අත්විය හැකයයි සිතමි. අප සමගයේ සතිය දියුණු වේවා. ත්වන් සරණයි. අපි ඇත්තටම සතිය පිහිටුව ගන්න ඒකට උදව් උපකාර කරන එහෙම නැත්නම් පක්ෂග්‍රාහී වෙන කොටසක් කරලා ගන්න. එහෙනම් වාසිදායක එකක් අරගෙන පුරුදු කරනවා. පුරුදු කරලා පස්සේ ටිකක් අවාසිදායක දේවල් ඇවිල්ලා කරදර කරත් ඒකට කම්පා නොවෙන්න පුරුදු වෙනවා. අන්තිමට ගියාට පස්සේ සතිය කරදරකාරී දෙයටත් වාසිදායක දෙකටත් දෙකටම සම හිත එනකන් යනවා. ඒක ඇත්තටම සතිය සති සම්බොජ්ජංගයක් බවට පත් වෙන බවට ලකුණු විදිහට තමයි බුරුම රටේ ඒක උගන්වන්නේ. සති සම්බොජ්ජංගම් බික්වේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසග්ගාණු පස්සේ. සතිය වඩනවා විවේකීව. සතියට බාධා කරන දේ ආවත් බොහොම විවේකීව බලන්න හිත කරදර ගන්නෑ. සතියට වාසිදායක දේ ආවත් බොහොම විවේකීව ඉන්න. එතකොට අර කරදර කරන දේ නපුර මේ ආකල්ප නිසාම නැති වෙලා යනවා. ඒ වගේම වාසිදායකද ලැබිච්චාම උඩපයින් ගතිය මේ ආකල්ප නිසාම නැති වෙනවා. විරාගනිසිතං සතිය තියෙනවා හට ගන්න කොට ඇති වෙන සතුට වගේම සතිය නැති වෙනකොටත් ඒක සමානයි. සතිය නැති වෙන හැටි බලනවා දැන්. විරාගනිසිතං. එතන සතිය තිබුණු රාගේ නැති වෙලා යනවා. නිරෝධනිසිතං. සතිය කියන එකත් හේතු ඇති වෙච්චාම ඇති වෙනවා හේතු නැතිවම නැති වෙනවා ඔකට පශ්චාත්තාප වෙන්න හරි නැති වෙච්චාම අඬන්නයි ඇති වෙච්චාම පාටි දාන්නයි යන්නේ නැතුව සමබර වෙන්න හදනවා. එතකොට තමයි පරිණිසක් ගන්න පස්සේ සතිය උපකරණයක් විතරයි. අවශ්‍යලාට වැඩ ගත්තා වත් වෙලාට පැත්තක දානවා. එතකොට සතියේ මොකකින්වත් බාධා කරන්න බෑ. අසතිය ආවත් ඒක පිළිබඳව සතිය තියෙනවා. ඒ නිසා මේ හිතවිලි තිබුණාද නැතිය මේක දෙයක් ඇත්තේ නැහැ. සද්ද තියෙනවද නැද්ද? දෙයක් ඇත්තේ නැහැ. සතිය වැඩෙනවද කැඩෙනවද? දෙයක් ඇත්තේ නැහැ. කියලා සතිය හරහාම සතියට එහා පැත්තේ ඒ නොසැලෙන බව තීන්දුව කරගන්න හදනවා ඊට පස්සේ තේනවා කවුරු මොන જાතියෙන් කරදර කරන්න හැදුවත් ඒ කරදරය නැත්තම් බාධාව සාධකයක් කරගන්න හැටි දන්නවා. කවුරු මොන විදියෙන් උදව් කරන්න ගියත් ඒකෙන් වැදි ලාභයක්වත් නැහැ. එදාට තමයි අපි අර riding the wave කියලා රැල්ල ආවම රැල්ල බදින්න ඉගෙන ගන්නවා. ඒ වෙනස රැල්ලට යට වෙලා නැහින්න යන්නේ. ඉතින් ඒ වගේ ඒව ඇත්තටම සතියේ මට්ටම් එහාට ගියාට පස්සේ මේ බෝධියට නිවනට සතිය උදව් කරගන්න හැටි. එතෙන්ට එනකන් අපි සැලෙනවා. සතියේ වාසිදායක වෙනකොට උදම්මනවා. අවාසිදායක වෙනකොට පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒ සතිය නිසා ඇති වෙන කරදරයක් කියලා තේරෙන්නේ නැහැ. භාවනා කරන දෙයට ඒ කරදර නෙවෙයි. භාවනා කරන එකට මේ කරදර එනවා. පස්සේ මෙතෙන් ආවට පස්සේ ඒ කරදරෙත් නැති වෙනවා. ඉතින් මේක හරි අමාරුයි ආධුනික මනසකට තේරුම් ගන්න ආධුනික මනස හැම වෙලාවෙම හිතනවා මුළු පැය 24ම සතියින් ඉන්න ඕනේ හැම වෙලාවෙම වාසිදායක දේවල් තියෙන්න ඕනේ දැන් ගෙදර ගියාම කරදරයි නේද මේ රිට්ටි ටිකෙන් පස්සේ දැන් මොකද කරන්නේ කියලා මේ රිට්ටි ටික ඉන්නකොටම ගෙදර ගිය ප්‍රශ්න ඔලුවට අරගෙන ඉතින් සැලෙනවා ගෙදර ගියාට පස්සේ ගෙදර ගියාට පස්සේ වෙන දේක් බලාගෙන දැන් මේක කරපන් එහෙම කිව්වට අහන්නේ අර වෙන්න තියෙන දේ හරි අරගෙන තැවෙනවා මේ මට්ටමට ආවේ නැති වෙච්චා මේ මට්ටමෙන් දිගටම ඉන්න බෑ මේක එක එක ජවනිකාවක් විතරයි. ඊට පස්සේ ආයෙ වැටෙනවා සැලෙන මට්ටමට. ආයෙ වැටෙනවා සැලෙන මට්ටමට. අන්නේ විදියට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා නිකන් හරියට මේ රන්වේ එකේ කෙළවරේදී ප්ලේන් එක උස්සන්න හදන වෙලාවේදී ඒක පාත් වෙනවා පොළොවේ හිටිනවා ආයෙ වාතේ හිටිනවා ආයෙ හිටලා හිටලා හිටලා හිටලා තමයි ඒක පාට වාතයට ඉස්සෙනා වගේ ඒක හරි ලස්සන තැනක් manussත්වයේ ඉක්මන තැන උත්තරී මනුස්ස ධර්ම වලට යන තැන එහෙම නැත්නම් මේ කක්ක ගොඩේ ඉස්සෙන්න හදනවා. ආයෙ බානවා. ආයෙ ඉස්සෙනවා. ඒතර පේනවා මේක ඉස්ලාමත් දිගටම ඉන්න බැරි වුණාට ඉන්න පුළුවන් తాවකාලික තත්ත්වයක් තියෙනවා කියලා දැන ගැනීම මනුස්ස හිතේ ලොකු පිරිච්ච ගතියක්. මේ මේ මේ අපේ තියෙන මේ නඩු හබ සාධාරණ සාධාරණ ධර්ම අධර්ම හොඳ නරක හරි වැරදි සියරම ළමා වැඩක් තියෙන මෙතන. ඒක ඉක්මවන්න පුළුවන්. ඒක ඉක්මවනයි කියලා කියන්නේ සදාචාරයට පහර ගැනීමක්වත් ලෝකේ තියෙන හොඳ නරකට අපි අභියෝග කිරීමක්වත් නෙවෙයි. ලෝකෙට එහෙම තියෙන අරින්. මොකද ගැලෙන ගතිය අයින් වෙලා පැත්තකට වෙන්න. එතකොට මේ තමන්ට පුළුවන් ලෝකේ මයිත් එක ගන්නකොට මම ලෝකෙත් එක ගැටෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියන්නේ. ලෝකෙ නිතරම අපිත් එක්ක ගැටෙනවා. ඒක වෙනම කතාවක්. මම ගාලල්ල. ඒක මම දාලා තියෙන වචනය ගාලල්ල. කවුරු ස්තුති කරුවත් කවුරු බැන්නත් ගාලල්ල. මල පැනලාදී. මොන මොන ඕන කෙනෙක් ඕන දෙයක් එකගත්තා මොකද తాවකාලික මේ මිනිස්සු පැද්දයක් ඉන්නවා ඒකට ඉතුරු කෙරුවයි කියලා කොට ගණන්නත් එපා බැන්නයි කියලා ගණන් ගන්නත් එපා මේ වරුවේ හීයට ආව මට මොන ඉංගන්ද වරුවේ හීය කරා කුලිය ගත්ත ගියා එතකොට ගැටෙන්නේ නැහැ ඒක ලොකු සාන්තියක් ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව අධ්‍යක්ීමක් ඉදිරිපත් කිරීමට අවසර. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. වාඩි වී ශරීරයේ කොටස් දෙස සුළු වේලාවකට සතියේ යෙදිමි. ආශ්වාස ප්‍රාශ්වාසය යන්ත්‍රමට නාසිකාග්‍රයේ දැනී ඉක්මනින් නොදෙනීයයි. ශරීරයේ දැනීම මැරිලා නැති බව නැති බව වෙත සතිය යෙදිමි. ටික වේලාවක් වම් කකුලේ වේදනාවක් දැනිනි. එය ඩල් පේන් එකකි. දැරිය හැකිය. වේදනාව පසුබිමට එක් වාසේ දැනේ. පසුබිමේ ඇතුළත නාදයද ඇසේ. sound of silence සිතුවිලි නැත. උඩුකය වමේ සිට දකුණට ඇදී ගොස් ආපසු මැදට ගැස්සුනි. මෙය දැන් තුන් පාරක් පමණ සිදුවිය. කලින් අද්දුටු නිසා මේ දෙස සතියෙන් බලා සිටීමට හැකිවිය. හදිසියේ උදරයේ තෙරපීමක් දැනුනි. ප්‍රෙෂර්. එය පපුව වෙත ඇදී එකවර අතහැරිනි. රිලීස්. පටන් ගැනීමේදී මොහොතකට සැබෑ නමුත් හෙසිටේට් ඒ දෙස සතියෙන් බලා සිටීමට හැකිවිය. සිද්ධියේ අවසානයේදී තනිතලාවකට ආවාමෙන් දැනුනි. මෙලෙස සතර වරක් සිදුවිය. තීව්‍රතාවයේ ඉන්ටෙන්සිටි වෙනසක් නොදැනිනි. සිතුවිල්ලක් හට ගැනුනි. හරියට ගමනක් යනවා වගේ. වම් වේදනාව වැඩි විය. දකුණු පාය දෙස සතිය මාරු කිරීමෙන් තරමක් දුරට වේදනාව අඩු විය. තව දුරටත් වේදනාව වැඩි වුණි. සිතවිල්ලක් හට ගැනිනි. හීන් සීරුවේ කකුල මාරු කරන්නට ඕනෑ නැවත තැනිතලාව නැවත තැනිතලාව තැනට ඒමට හැකි විය. ඔබ වහන්සේට කෘතඥ පූර්ව වෙමි. නිවන් නිරෝගී භාවයේ පතමි. ඒක ඉතින් ප්‍රකාශයක් විතරයි. එනිසා මුලදී මුලදී ආව හුඹස් බය තිබුණාට මේක ඉස්සරහදී මට සාන්තියක් එනවයි කියලා ඔක හරහා යන්න ගියාම ඔය හැම එකෙම තියෙන නපුර එන්නේ එන්නේ එන්නේ අඩු වෙලා නිකන් හපල කන්න පුළුවන් මට්ටමට සියුම් වෙනවා. මුලදී නම් ඇත්තට මේක මහ විශාල යකෙක් ගිල ගණ්ඩෙන යකෙක් වගේ තමයි පේන්නේ. නමුත් ගියාට පස්සේ ඒක ඒක අපිට දිනුවක් වශයෙන් පේනවා. ඉස්සර මං කලබල වෙච්ච දේ දැන් කලබල නොවී යන පුළුවන් දේ නම් එහෙමම තමයි. හැබැයි දැන් කලබල වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඒකට ප්‍රකාශයක් විතරයි. ඒ නිසා අපි ඊගා ප්‍රශ්නට යමු. දේරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ කරුණාවෙන් පැහැදිලි කර දෙනමින් ඉල්ලා සිටින් ඉල්ලමි. ඔయిత වඩා ලැබෙන්න දෙයක් නැහැ. ඕක තමයි නිවන. මේ ගැන තවදුරටත් ප්‍රඥාව වේදීමට ඔබ වහන්සේගේ උපකාරය බලාපොරොත්තු වෙමි. දැනට මේ තරුණැති අහස හෝ චිත්‍රයේ කැන්වස් එක ලෙස තේරුම්ගෙන ඇත. එමෙන්ම එය සියල්ලේම ප්‍රභව වන ශක්තිය එනර්ජි ලෙස හැඟේ. මින් එහාට මේ අවබෝධයේ මෛත්‍රිය කරුණාව මුදිතාව පෙරදරි කොටගත් උපේක්ෂාවත් උපේක්ෂාවෙන් ජීවත් වීමට පමණක් ඇත කියා සිතනවා වරදක් ඇතනම් නිවැරදි කර කරන්න ස්වාමින් වහන්සේ මේ භාවිතා කොට කළ හැකි තවත් දේ ඇති බවත් ඔබ වහන්සේ දේශනා කළා මේ தત્ත්වය දියුණු කර ගැනීමට උපදෙස් පතමි ඔබ වහන්සේට නිරෝගී බව සහ දීර්ඝායුෂ පතමි තිරුවන් සරණයි ලෝකෙට මුණ දෙනකොට ඊගාට වෙන දේ මොකක්ද කියලා හිතන්නත් එපා පතන්නත් එපා වෙන දෙයට මුහුණ දෙන්න. ඒක තමයි ළඟ තියෙන එකම ආයුධයයි. ඕක බාර ගන්න. බාර ගන්න ගියාට පස්සේ කොයි එක ආවත් ඒ බාර ගන්න සුදුසු කෙනා ළඟට කිසිම කරදරයක් කිසිම හිරියරයක් කිසිම නපුරක් එන්නේ නැහැ. බාර ගන්න නැති වුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ලෝකය කියලා කියන්නේ මේක සඳහා මේ පරිශ්‍රණය කරන් තියෙන විශාල අංග සම්පූර්ණ ඒ කියන්නේ fully equipped laboratory එකක්. ඒක හදන්න යන්න එපා. ඒක අපිට ඊගාට දෙන්න තියෙන කතාය පන්තිය දෙයි. ඊගාට දෙන්න තියෙන පාඩම් පන්තිය දෙයි. ඊගාට දෙන්න තියෙන ගෙදර වැඩ ටික දෙයි. ඒකට මුණ දෙන්න හැටි බලන්න. එනේන දෙයට මුණ දීමේ හැකියාව වැඩි වෙනවා නම් එනම් භාවනා දියුණුව. එහෙම නැතුව මේ අං එනවද කහ පාට වෙනවද උඩ යනවද පහළ යනවද ඒ මොනවා කරන්න ගියත් කවදාවත් ප්‍රායෝගික නැහැ. ඒ නිසා මේ ටික ඇති කරගත්තට පස්සේ මේ ගත්ත උපකරණේ දක්ෂකම එනේන දෙයට යොද යොදා බලන්න. එතකොට ලෝකෙට මූණට මූණ දෙන ජීවිතයට මූණ දෙන්නේ පරිශ්‍රණික මූණ දෙන විද්‍යාඥයෙක් වගේ. එහෙම නැත්නම් මේක ඉසපැත්ත බැඳගෙන අයියෝ ගෙදර ගියාම මොකද කරන්න ඕනේ? සුනාමිය ආවොත් මොකද කරන්නේ? මේ ලෝක විනාශය ආවොත් මොකද ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝක විනාශය එන තැනම උත්තරේ තියෙනවා. නාවිකයෝ පුරුදු කරන තැන කැප්ටන් කෙනෙක් ඇවිල්ලා ඇහුවලු මේ පුරුදු කරන නාවිකයන්ගෙන් මේ දකුණු දිශාවෙන් ආවොත් කුණාටුවක් ආවොත් මොකද කරන්නේ? ඊට පස්සේ කවලු ඒ දිශාවට දැඟුරව දානවා කියලා. එතකොට උතුරු දිශාවෙන් ආවොත් ඒ විදිහට දානවා. නැගෙනහිරින් ආවොත් එහෙට දානවා කියලා. බටහිරින් ආවොත් ඊට පස්සේ අර උකළු තමසේ කොහෙන්ද ඔච්චර නැංගුරන් කියලා. ඇයි සර් කුණාටු ගන්න තැනින්ම ගමයි ගන්න කිව්වා. හැම නැංගුරටම කුණාටුවක් තියෙනවා මේ කුණාටුවම නැංගුරමක් තියෙනවා. අපි මේ කල්ැතුව ලැහැත් වෙලා යන්න බෑ. ඒක අපිට පැත්ත බලා ගන්නවත් වෙලාවක් හම්බෙන්නේ. එන්න අරින්නකෝ. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා. ඒ නිසා ඕන කෙනෙක් ඕන ප්‍රශ්නයක් අහන්න කියන්නේ බය වෙන්න එපා. ඒකේ උත්තරයක් දෙනවා ප්‍රශ්නෙට hina වෙලා ගන්න. ඒක Tamanට මේ දක්ෂතාවය පරීක්ෂා කරන්න ආපු gedara වැඩක්. නැත්නම් අභියෝගයක් මිස වටන්න බෑ. මේ සතිය කියන එක දැම්මට පස්සේ වටන්න බෑ. ඒ නිසා ජීවිතේ තමයි ඊගාට අපිට තියෙන පාඩම් පන්ති. ඒකට මුණ දෙන එක තමයි ඊගාට කරන්න තියෙන දේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්මදේශනාවේදී ප්‍රකාශ කළ පරිඋට්ටාන කෙලෙස් යනු මොනවාද? තේරුම් කර දෙන්න. නීවරණ. නීවරණ ටිකට කියනවා පරිඋට්ටාන කෙලෙස් කියලා. ඒකේ කියන කියන හැම තැනදීම කිව්වම පරිඋට්ටාන කියලා කියනකොටම කිව්වා නීවරණ කියන්නේ කියලා. ඒක ඒ වෙලාවේදී සිලෙක්ටිව් ලිසනින් කියලා එකක් තියෙනවා. ෆිල්ටර් කරලා ඇහෙන්නේ සමහරවන්න. එතකොට අර සමහර වචන ඇහින්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මම එහෙනම් එතකොට අනුසය කෙලෙස් කියලා කියන්නේ එතකොට අනුසය කෙලස් කියන්නේ අනුසය කෙලස් වලට. පරිඋත්තාන වලට නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ පුළුවන් නම් ටිකක් තේරුම් කරලා දෙන්න අනුසය. නෑ මම ඔයා කියවන එකනට උත්තර දෙන්නේ නැහැ. ලියලා තියෙන වලට උත්තර දෙන්නේ. ඒක එක්කනට ඕනේ තෝල් කැට ඕනේ නඩු දාන්න බෑ මේකට ෆයිල් එකේ තියෙන විදිහට නඩු එක දාන්න දාන්නේ. හරි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවේදී හිත පිට යන විට අරමුණට නැවත සිත ගෙනීමේදී එය ඉබේම හෝ ආයාසයෙන් සිදුවන්නක් දැයි ඔබ වහන්සේ ප්‍රකාශ කළා. ප්‍රකාශ කළා වෙන්න බෑනේ දෙකක්. භාවනාවේදී හිත පිට යන විට අරමුණට. එය ඉබේම හෝ ආයාසයෙන් සිදුවන්නක් දැයි ඔබ වහන්සේ ප්‍රකාශ කළා. ප්‍රශ්න ප්‍රශ්න ආ <laughs> වහන්සේ ප්‍රශ්න කළා. සමාවෙන් සමාවෙන්. මෙයාට දැන් පොඩ්ඩක් බැනලා ආවේ. යතන ඉඳනකොට කාමරේ ඉනකොට එයාට බැනලා ආව අලුතේ වචනයක් හැදුවයි අනම්මනම් කියලා. දැන් ඒකේ අනිත් පැත්ත රිටර්න් එක එනවා. ඉබේම ආවත් ආයසෙන් ආවත් එහි වෙනසක් ඇද්ද? අරමුණු කරා ඉබේම ඒම ආයසෙන් ඒමට සාපේක්ෂව සතිය පිටුවා ගැනීමේ දියුණුවක්ද? කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි. නෑ මේකෙදි කියන්නේ හුස්ම ගන්නකොට හිතලා හුස්ම ගන්නවද ඉබේ හුස්ම ගන්නවද කියලා දැනගන්න එක කොච්චර වැදගත්ද කියලා මේ ප්‍රශ්න කරුගෙන් අහුවත් මොකක්ද දෙන උත්තරේ. දැන් අපි හුස්ම ගන්න ආනාපාන කරනකොට හුස්ම ගන්න යන්න එපා. ගැනෙන හුස්ම දිහා බලන්න කියලා නේ කියන්නේ. නමුත් ඒක කරන්න බෑනේ. කරන්න ගියාම මිනිස්සු කරන්නේ හුස්ම ගන්න පටන් ගන්නවනේ අර. දැඩි මේ උනන්දුව නිසා ඒ තාක්කල් භාවනා වෙන්නේ නෑනේ. කවදා හරි හුස්ම ස්වභාවයෙන් වැටෙන එක දිහා බලපු දවසේ තමයි අපිට කියන්න පුළුවන් ඒක තමයි ප්‍රකෘති සත්‍ය කියලා. ඒක නිසා පිටගියේ හිත නැවත අපව ගන්නවද නැත්නම් ගැනෙනවද? ඒක හරියට ආස්වාද ප්‍රසවාසයේ ගන්නවද ගැනෙනවද කියන මේ සකර්මක අකර්මක ක්‍රියා දෙක අපි වෙන් කරලා අඳුර ගන්න නැති තාක්කල් අපිට මේ සචේතනික අචේතනික දෙක අඳුර ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ ලොකු වෙනසක්. සචේතනික කරන හැමදේම කර්ම රස වෙනවා. අචේතනික කියන දේවල් අපි වග කියන්න ඕනේ නැහැ. ඒ නිසා ඕන දෙයක් වෙනකොට ඒක මම කරාද එනතමට උනාද කවුරු හරි මට මොන හරි කරනවා කියලා හිතුවම මම නෙවෙයි. ඒ කරන දේ සබහා ධර්මයේ සිද්ධ වෙච්චද නැත්නම් කවුරු හරි චේතනාපූර්වක හේතුවද කියන එක බලන්නේ නැතුව අපි විනිශ්චය කරන්න ගියොත් අපි මේ ස්වභාවික සිද්ධි එක්කත් රණ්ඩු කරනවා. එවනේ කවුරු හරි චේතනාපූර්වක කරුණා ඒකේ නාහම් බෙලා අහන්න ඕනේ. ඔයා මේ දේ කරපු එකේ මොකද්ද චේතනාව? එතකොට ප්‍රශ්න විසඳන්න පුළුවන්. ජීවන්චා කිව්වොත් මම කෙරුවා නෙවෙයි කෙරුණයි කියලා ඉතින් එච්චරයි. that's it. ඒක අමතක කරලා නිකන් නිකන් තියෙන්නේ. ඒ වගේ අපිට මේ හිත පිට ගියාට පස්සේ ගන්නවද ගැනිනවද කියන නිරීක්ෂණය ඒ තරම්ම වැදගත් හුස්ම ගන්නවද ගැනිනවද කියන එක තරම්. ඒ නිසා ඒක ඒක ඒ කෝකද ඒ දෙකෙන් සතියට ඇති <clears throat> බලපෑමට වැඩිය ඒ වෙන දේ හරියට නිරීක්ෂණය කරන්න කෙරුවොත් ඔය ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා තමන්ට ඒ නිරීක්ෂණය හරහා ඉදිරි ගමනක් ඇති වෙනවා. ප්‍රශ්නට උත්තර නෙවෙයි නිරීක්ෂණය හරහාම ඉදිරි ගමනක් වෙනවා. ඒ නිරීක්ෂණයට උත්තරයක් නෙවෙයි මේ තියෙන්නේ. නිරීක්ෂණය කරන්න කියෝප එක පිළිබඳ ප්‍රශ්නයක් නැකලා තියෙනවා. ඒ නිසා කවුරු හරි ඒකට කැමති නම් තමන්ගේ අත්දැකීම් එකතු කරන්න පිටි ගියාට පස්සේ ආව එකද දැක්කේ ගත්ත එකද දැක්කේ කියලා ඒක උදව් වෙනවා හුඟක් වෙලාවට මේ නිර්වෘල් උත්තරයක් සඳහා යන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. Nacemi. Tak. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මම මේ ලිඛිතව ඉදිරිපත් කරේ නෑ. ප්‍රශ්න මාලාවක් වෙයි කියලා හිතන හැඟීමක් ආපු නිසා එහෙම නැත්නම් ගොඩක් ප්‍රායෝගික පැත්තට යන ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතන නිසා ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නා ප්‍රථම ධානයේ ඉඳලා දෙවෙනි ධානයට යනකොට විතක්ක ਵਿਚාර අතෑරලා බොහොම සියුම් විදිහේ මේ shift එකක් එහෙම නැත්නම් සියුම් විදිහේ මේ ක්‍රියාකාරයක් එතන ක්‍රියාකාරකමක් එතනදී වෙනවා කියලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට ඉදිරිපත් කරා ඉතින් එහාට ඊළඟ දාණයට මාරු වෙන හැටි ඊළඟ දාණයට මාරු වෙන හැටි දිගටම කියලා දුන්නා. ගල්ලා රූප දාණයට යන හැටිත් කිව්වා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ අතර ස්වාමීන් කිව්වා මේ මේ ධානයට මාරු වුණාද නැද්ද කියන එක දැන ගැනීම විතරම වැදගත් නෑ කියලත් අපිට පැහැදිලි කරා. මගේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ සියුම් තලවලට එහෙම නැත්නම් සියුම් චෛසිකයන් මාරු වෙවි යන යෑමෙන් අපි ඇත්තෙන්ම පුහුණු කරන්නේ ඊටාම සියුම් මට්ටමේ සතියක් ඇත්තෙන්. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. අපි මේ මේ මේ මේ සියලුම මේ තලයෙන් තලයට මාරු වෙවි මාරු යන එකෙන් ඇත්තෙන්ම අපි පුහුණු වෙන්නේ සතියද අපේ සතියද අපි ස්ථාවර කරන්නේ. නේ අපි වාහනයක ගියර් <clears throat> මාර්කොන් හැටි ගත්තොත් ආධුනිකයෙක් ඩ්‍රයිවිං පුරුදු වෙන කාලේ පළවෙනි ගියර් එක අමුණ ගන්න එකත් හරි අමාරුයිනේ. යකට ගොඩක් දැන් පිකප් එක ගන්න එපාය. ගන්නකොට හරියට ගෑස් ගන්න හරියට දුන්නේ නැත්නම් නොක් කරනවානේ. නිසා ගත්තට පස්සේ ඒක දැන් යකට කොට හෙල්ලෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය කියන පැයට තම පහ දක්වා වේගයක් පළවෙනි ගියර් එකේ පවත්තන්නේ කියලා. ඒ ඒ එතකොට හැතැම්මකටපත් වෙන දැවෙන තෙල් ප්‍රමාණය අපි හිතාගමු. ඔය සෙකන්ඩ් එකට දැම්මට පස්සේ අර හැතැම්මකට අච්චර තෙල් දැවෙන්නේ නැහනේ. සෙකන්ඩ් ගියර් එකට වැඩිය ලයිට් ගියර් එකක් නේ. තර්ඩ් ගියර් එකටත් අඩු ටොප් ගියර් තමයි අඩුම වෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ෆස්ට් ගියර් එකට දාලා එන්ජින් එක ස්ටාර්ට් කළා පොඩි තරත්වරණයක් කම්පනයක් වේගයක් ඇති කරන ඒ වේගයේ වාසියක් ඇතුව දෙවෙනි ගියර් එකට දානවා. ඒකේ වාසිය ඇතුව තුන්වෙනි ගියර් එකට දානවා. තුන්වෙනි ගියර් ඉඳන් හතර ගියර් එකට දානවා. එතකොට මේ විදිහට ගියර් මාරු කිරීමේ මොකද්ද හම් වෙන ලාභය? ප්‍රමාණිකූලව එහෙම නැත්නම් හැතැම්මකට යන තෙල් ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමයි නමුත් අපිට টොප් එකට කෙලින් දාන්න බෑ. ගියර් එකේ සෙකන්ඩ් එක ස්ටාර්ට් කරත හැකි. ඒක වෙනම කතාවක්. නමුත් ආමානිය කියලා දෙන්නේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ෆෝත් අනුබුබ්බ ධික්ක අනුබුබ්බ කිරියා අනුබුබ්බ ප්‍රතිපදාව. <clears throat> නමුත් අපි හිතමු පාරමිති වාහනේ තියෙන පල්ලමක කියලා. සෙකන්ඩ් එකේ පිකප් එකේ එන්ජින් එකට කිසි බරක් නැහැ. තර්ඩ් එකෙත් පුළුවන්. කන්දක තියෙනවා නම් අනිවාර්යයෙන්ම ෆස්ට් එකේ. තැන්නේ තියෙනවා නම් ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ ඕන එක පුළුවන්. කෙසේ නමුත් ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට දානකොට ආධුනිකයෙක් ලයිසන් පුරුදුන කෙනෙක් ඒ ගියර් මාරුවේදී කොච්චරක් සීරු මාරු කරන්නවද? නමුත් හොඳටම දක්ෂ ඩ්‍රයිවර් තමයි හැමදාම වාහනේ ගිහිල්ලා බලන টොප් එකට දානවා දන්නවද කියලා අලු ගන්න දැන්. අපි යන ඔටෝමැටික් ගියර් නැත්තම් ටට ටට ගාලා ගිහිල්ලත් ඉවරයි. අපි දන්නේ නැහැ තර්ඩ් එකේ ඉඳලා টොප් එකට කොයි වෙලාවෙ දැම්මද. සෙකන්ඩ් ඉඳලා කොහොමද දැම්මද කියලා මතර කලින් කරපු ඊටාම සීරුමාට ඉගෙනගත්ත දේ නිසා දැන් අනායාසයෙන් වෙන තැනක් කරන්නේ. ඒකට කියන්නේ ස්කිල් එක කියලානේ. ඒ ස්කිල් එක හම්බ වෙන්නේ කරලා කරලා කරලා කරලා පුරුදු වෙලානේ. ඒ වගේ තමයි ආනාපානට හිත දාගන්න බැරි කෙනා. බොහොම අමාරුවෙන් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් දාලා ආස්වාසිනේට ආස්වාසිය කියලා ප්‍රස්වාසිනේට ප්‍රස්වාසිය කියලා දාලා දාලා දාලා පහු වෙනකොට තැනකට එනවා. මෙනෙහි කරන්න ඕනේ නැහැ. ඒකයි බේම අනායාසයෙන් සිද්ධ වෙනවා. අර අර සේවේම ලැබෙනවා. අර ඉන්පුට් එක නැහැ. අපි අපි ආයෝජනය කරන එක නැතුව අනායාසයෙන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක එක දෙයක් දිගට කරන ඕනම කෙනෙකුට හම්බ වෙන ලාභයක්. ඒකට කියනවා සතත අභ්‍යාසය කියලා. අපිට මේ ජීවිතේ හරියන්නේ නැත්තේ අපි එක දෙකක් එක දෙයක් දිගට කරන්නේ අපි දේවල් මාරු කරනවා. මාරු කරන කිසිම දෙයක අත්දැකීමක් දිනු වෙන්නේ නැහැ. එක දිගට එක දිගට යමක් කරගෙන යනවා නම් ඒ මනුස්සයාට ඒ ශිල්පයේ පිළිබඳ පරිචයක් අතහුරුවක් වශී භාවයක් ලැබෙනවා. ඒ ශිල්පය ගැන අදහසක් ඕනේ නැහැ. ඒක හොඳ වැඩක් නරක වැඩක් ඕනේ නැහැ. ඔයගොල්ලෝ අකමැති වෙනවා මම දන්නවා කිව්වහම එක දිගට මිනිස්සු මරන්න පටන් අරගන්න ඒත් නිවන් දකින්න පුළුවන් අඟුලිමාල 1000 මන්නකොට බුදුහාමුදුරුවෝ ළඟට ගියා වෙන මොකක්වත් කෙරුවේ නැහැ ධම්මල් පූජා කරෙත් නැහැ දන් දුන්නෙත් නැහැ මොකක්වත් නැහැ හැබැයි දන්නවා රජුගේ රජුත් මරනවා අම්මා ගියොත් අම්මත් මරනවා බුදුන් ගියොත් බුදුමුත් මරනවා මේ බැටාලියන් එකක් යනකොට එක එක කපනවලු ඊටු ටිකට තේරෙන්නේ නැති වෙන විදියට අන්තිමට බුදුරජාණන් වහන්සේ දාගත්තා මු නොම්බර එකේ මිනිස්සෙක් දාගත්තොත් බැටාලියන් එකට අපේ බඩු ෂුවර් දැම්මට පස්සේ කිව්වා මහේ ශාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන කියලා අඟුලිමාල දාගෙන උඩත් මද වැරිච්ච ඇත්තු බලු කුක්ෙක් වගේ මෙහිම කරන කුඩේ අල්ලගෙන ඉන්නවා මොකද ඌ දන්නවා ඉස්සරහින් එන්නේ ඔය ඔය සිවුරක් දාගෙන හිටියට අයියා තමයි කියලා ඕනම දෙයක් කරන්න එක දිගට සාමාන්‍ය සමාජයේ නරක වැඩ එක දිගට කරන්න බෑ. ඒකෝට අපි හිරේ වැටෙනවා. ඒ වෙනුව බුදුරජාණන්සේ උදාසීන දෙයක් දීලා තියෙනවා. ඒක හොඳත් නෑ නරකත් නෑ. හැබැයි දිගට කරන්න. මොනම දෙයක් දිගට කරත් ඔය ආශයන්තර වුණත් වාතයට යන්නේ. ඒක වේගය වැඩි කළ වැඩි කළ වැඩි කළ එක තැනකදීනේ. අඩු වේගෙන් ඒක කරන්න බෑනේ. බයිසිකල් එකේ බැලන්ස් එක කොහොමඩක්වත් ගන්න බෑනේ ස්පීඩ් එක නැතුව. හෙමීට බයිසිකල් පැදීමේ තරඟය කියන එක දැකලා තියෙනවා. අවුරුදු 12 කරන්නේ. පහුවෙන එක නම තමයි දිනුම්. ඒ කකුල බිම තිබ්බොත් පරාදයි. හරි අමාරුයි. ඒ ස්පීඩ් එකේ වැඩේ තියෙන. ඉතින් අන්තිමෙන් මම හිතන අවුරුදු ඔය අපවත් වෙන අවුරුද්දකට ඉස්සෙල්ලා ඒ පන්දි ස්වාමීන් වහන්සේ මම දවස් පළවෙනි දවස් 10 විතර හිටින්නේ මම ඔය ගමනක් යන ගමන් අනික් කට්ටිය රිට්‍රීට් එකට දාලා මම යනවා. ඒකෙදි කිව්වා මේ සතිය කියන එක අඳුල දෙන අමාරු බව ඇත්ත ඒක අසාධාරණ යෝගාවචරකින් බලාපොරොත්තු වෙන කේ තරම්ම අමාරුයි කාර්ක නිකන් ගියරකට අමුණ ගන්නවා වගේ. නමුත් ඒකේ කස කැවෙන වේගය දැක්කොත් එක දිගට සති චිත්තක්ෂණ ගාණක් ගියොත් කිසිම කෙනෙකුට හිතා ගන්න බැරි තරම් වේගයක් ගන්නවා. අපිට අවශ්‍ය කරලා තියෙන අනර මේ අඛණ්ඩ වේගේ. ඒකට කියනවා වේපුල්ල සතිය කියලා. අඛණ්ඩ සතිය ඒක ආවට පස්සේ මේ සතියක හිතා ගන්න බැරි වේගයක් සති ධාරාවේ තියෙනවා. සති අකන්න භාවයේ තියෙනවා. ඒ නිසා පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානට යනවායි කියලා කියන්නේ මෙනෙහි කිරීමකින් තොරව තමන්ට අවශ්‍ය අදාළ අරමුණට ඉබේම හිත යනවා. අනායාසයෙන් යනවා. නම කියලා අන ගහන්න ඉස්සෙල්ලා නතු කරගන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? මේ නම් කීකියා ඉන්න වෙලාවක් අවශ්‍ය නැහැ. හිත විවේකයි. හොඳට ලැබිච්ච ප්‍රීතිය බුද්ධි විඳිට වෙලා තියෙනවා. මොකද හිත මෙහෙවිලා නැන්නේ හිත කොමිට් වෙලා නැන්නේ මොකේකට. ඊට පස්සේ ප්‍රීතියත් ඇතිවෙද්දී ඊට පස්සේ සුඛේ. ඉතින් ඒක නිසා අපිට අර මුල් ටික තමයි අමාරුම ටික. ඒක ටික හරි පැංගිරි. කියන්නේ ආරම්භයේදී සතිය අමුණගන්න එක අමුණ ගත්තට පස්සේ එන වේගය ඔය අපි කවුරුත් හිතනවට වැඩිය මනුස්ස හිතක තියෙන ඒ ඒ පින ඒ ඒ කුසලතාවය හිතා ගන්න බෑ. යහර කස කැවීම හරහා ත්වරණී කියලා කියන්නේ ඇක්සලරේෂන් ඉෆෙක්ට් කියලා කියන්නේ. ඒක අපි දන්නේ නැති එක. අපි එක්කෙනෙක්වත් අපේ මොලේ අපේ මනුස්ස හිතක තියෙන ඒ ඇක්සලරේෂන් පවර් එක දන්නේ නැති නිසා මේ හිඟාකක ඉන්නේ. මේ තරම් බැගෑ වෙන්නේ. මේ තරම් අපි මේ මේ මේ සතිය ඉල්ලලා අඬන්නේ. මේ තරම්ම මේ පහඳින්නේ අපි දන්නේ මේ අල්ලගත්ත දේ එකට අරගෙන ගියා නම් දෙන්නේගේ විෂමතාවයක් නැති වෙන විදිහට බුදුන්ගේ ගානට යනවා. බුදු වේගයක් අරගන්නවා ඒ කියන්නේ. ඒ ගන්න හැටි තමයි කියන්නේ මෙනෙහිකට මේ කරපු දේ මෙනෙහි නොකර යනවා. ඒ අර කියපු විදිහට ඒක වැටිනාකම දැනගන්න ඕනේ නෑ කියන එක එච්චරම තද බලව කියන වචනයක් නෙවෙයි දැනගන්න එක හොඳයි. නමුත් ඒ යනකොට දැන් අපි හුවොත් මෙතන ඉන්න උඟ දෙනේ ඩ්‍රයිවිං කරනවා. මම ඩ්‍රයිවිං කරලා තියෙන බොහොම සුළු කාලයයි. Taman වාහනේට නැගලා টොප් එකට දාන හැටි මතක තියෙනවද බලන්න. ඔටෝමැටික් ගියර් නෙවෙයි නා. ඒක වෙලා. දන්නේම නැහැ හයිවේ එකට ගියාට පස්සේ තමයි දන්නේ ඇවිල්ලා තියෙනයි කියලා. ඉතින් එතකොට දැන් මේ ෆස්ට් එකට දාලාද සෙකන්ඩ් එකට දැන් මේ සෙකන්ඩ් ඒව බලන්න ගියොත් අර වැඩි වෙන්නේ නැනේ ෂිෆ්ට් එකේ නැනේ. ඉතින් ගියාට පස්සේ බලන්න ඕනේ නැහැ. නෝ පටන් ගන්න කෙනාට අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ එයාට දෙන්නේ නැහැ සෙකන්ඩ් එකකින් පිකප් එක ගන්න දෙන්නෙත් නැහැ ෆස්ට් එකෙන් තර්ඩ් එකට දාන්න දෙන්නෙත් නැහැ ඒක යන්න ඕන ස්ටෙප් වයිස් ඒ වෙලාවට අවශ්‍යයි මම දැන් ඒකද මගෙන් අහපු ප්‍රශ්න කියලා ඔව් ස්වාමීන් වහන්සේ දැන් ඊළඟ ප්‍රශ්නේ මගේ මේ ඒකේ මෙන ප්‍රායෝගික පැත්ත මේ මම හිතනවා බලාපොරොත්තු වෙන අනිත් අයටත් මේක උදව් වෙයිද උදව් වෙයි කියලා හිතලා මම අහන්නේ දැන් මේ දැන් අරමුණේ විතක ਵਿਚාර කියන අරමුණට හිත යොමු යොමු කරලා ඉඳලා ඊට පස්සේ අරමුණෙන් අරමුණට කියන්නේ විතක ਵਿਚාර නැති වෙලා ඒ අරමුණට අපි හිතලා හිත යොමු කරන්නේ නමුත් සමහර විට එනවා යනවා එනවා යනවා සමහර වෙලාවට එකපාරට එනවා අපව නැති වෙලා යනවා ඒ විදිහේ තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඔය ධානයෙන් shift වෙලා වගේ තියෙන අවස්ථා ඒ අවස්ථාවන් එකින් දෙක දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අපි අත්දැක්කොත් ඒ අත්දකින්න ඒ කියන්නේ අපි හිතමු දැන් අපි දන්නේ මොන මොන ධානයේද තුන්වෙනි එකේද හතරවෙනි මොකද දන්නේ නැතුව නමුත් විතක්ක ਵਿਚාර වලට පැමිණෙමින් නැවතත් ඒක ගිලිහි යනවා නැවතත් එනවා මේක මෙහෙම මෙහෙම වෙවි තියෙනකොට ඒතොර ඒ ඒ ඒ ව්‍යායාමයේ ඒ ඒ එක්සර්සයිස් එක කොහොමද වෙනස් වෙන්නේ අර ධානා ස්වාමීන් වහන්සේ අපිට එක්ස්ප්ලেইন කරලා දුන්න ධානය ගොඩක් හතරක් අටක් ඒ වගේ ඒවට යන එකයි මේ මේ විදිහේ එක්ස්පීරියන්ස් එකකුයි වෙනස් වෙන්නේ කොහොමද කියලා මට පොඩක් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අපිට මේ සාසන සංසිද්ධියක් පෙන්ලා දෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ගාවට ධ්‍යාන વિશે කෙලපෙමිලා හිටියේ මොග්ගලණ ස්වාමීන් මොග්ගලණ ස්වාමීන් නන්දෝපනන්ද ජාතේ නාගරාජා දමනය කරපු අවස්ථාව විස්තර කරනකොට අටුවාචාන්ලා සමතක් කරනවා. බුදුහාමුදුරන්ඩයි ආසන්නෙන් ඒ කිට්ටුවට ගිහිල්ලා තිබුණ මුගලන් හාමුදුරන්ඩයි පුළුවන්ලු ඕනෙම අභිඥාවක අභිඥා කියන්නේ හතරවෙනි ධ්‍යානේ පාදක කරගෙන ජල උපදවන්න පුළුවන්, ගිනි උපදවන්න පුළුවන්, වාතය උපදවන්න පුළුවන්. ඒ ඒ මේ ධාතු වලට සමවැදියා. අනිත් ඕනම කෙනෙකුට තේජෝ කසිනේක සමවැදියා ඉඳලා ඒකෙන්දලා ආපෝ කසිනේට යන්න බෑ. එයා චතුත්ථ ධ්‍යානට ඇවිල්ලා ආයෙ යන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ආපු වායු කසිනට යන්න ඕන. බුදුරජාන් වහන්සේටයි ගුලන් හාමුදුරන්ටයි තේජෝ කසිනේ ඉඳලා ආයේ තත්ත්ව තධ්‍යාන කියන බේස් එකට එන්නේ නැතුව කෙලින්ම අතෙන් යන්න පුළුවන්. නන්දෝපනන් ජාතිකේ නන්දෝපනන්ද නාගරාජයාට පුළුවන් ඉඳපු ගමන් ගින්දර උපදවල ඉදවන් ජලය උපදවන්න. ඒ අතරමැද ආයේ චතුත් අධ්‍යානට ගිහිලා આવොත් පරදිනවලු. එයා උපදින උපදින එකට ඒ ඒ වෙලාවේ ගහන්නේ ආපහු හෙඩ් ඔෆිස් ඇවිල්ලා වෙන ජොබ් කාඩ් එකක් දාගෙන යන්න ඉන්නේ නැහැ මෙතන. අද එයාට දෙනවා ෆීල්ඩ් එකේ ඉඳලාම එයාට දීලා තියෙන ඔතොරිටි එක එකකින් එතෙන්ට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනික් අයට බැරි වෙන්නත් නන්දෝපනන්ද නාගරාජා මුගලන් හාමුදුරු දමනය කරන්න හේතුව එයාට අර බේස් එකට එන්න ඕනේ ආයි. ඒ ඒ ඒ ඒ කසිනෙන් කසිනට පන්න ඉන්න පුළුවන්. ඉතින් ඒවා විකුරුන කියලා කියන්නේ. ඒවා කියන්නේ ක්‍රීඩා. ඒ කසින ක්‍රීඩාවේ දක්ෂකම්. ඒ ඉතින් ඔක්කොටම හම්බෙන්නේ ඒක ස්පෙෂල් හම්බෙච්ච එක. හැබැයි ඒ ඉඩ තියෙනවා. ඒක එන්නේ බොහෝ කොට වශී කර ගැනීමෙන්. කරලා කරලා කරලා කරලා කරලා කඩු ශිල්පයේදී හතේ අතේ කර්මන්නේ බව සහ කඩුව ගිලිහෙන්නේ නැති බව කියලා දෙකක් තියෙනවානේ. ඕන විදිහට නමන්න පුළුවන් වෙන එකට කියනවා කර්මන්නේ බව කියලා. සුඛ නාමයේ බව. හැබැයි ඒ ශ්‍රී ලංකේරුවයි කියලා ගිලිහෙන්න බෑ. ওই දෙකම හැම කෙනා ළඟම නැහැ. සමහරව අද්දකේ මා කඩුව බදාගත්තාම හරවන්න බෑ. හැබැයි ගිලිහෙන්නේ නැහැ. හරවන්න ගත්තොත් ගිලිහෙන්න ඉඩ තියෙනවා. දෙකම තියෙනවා කියන්නේ. අනේ ඒ ඒ දක්ෂකම තමයි අපි කියන්නේ මේ සූර භාවය. ඒකේ තියෙන විකූර්ණය ඒකේ තියෙන මේ ධ්‍යාන ක්‍රීඩා කියලාත් මේකට කියනවා. නිසා ධ්‍යානයක් උපයා ගන්න එක අමාරු තමයි. ඊට පස්සේ ධ්‍යානෙන් ධ්‍යානට මාරු වෙන එක එක එක ක්‍රමවලට ඒ පාවොක්සයිඩ් උගේකේ තියෙනවා chart එකක් ඇඳලා මේ අතට ලියනවා යට බේලිය තියෙනවා ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන රූප ඊගාට ආකාසානං ඡායතනේ අකින් විඥානං ඡායතනේ අකින් ඡාඥායතනේ නීව සංඥානාසඤ්ඤ පළවෙනි පෙළේ තියෙනවා පටවිකසිනේ මේ යට ලබන හැටි ඊගා තියෙනවා ආපෝ කසිනේ ලබන හැටි. තේජෝ වායෝ. ඊට පස්සේ ආලෝක හතරයි කසින හතරයි. මේ හතරට මේ හතර දාපුවම 64ක chart එකක් එනවා. මේ 64 chart එකෙන් ඉහළ පහළ ඉහළ පහළ යමින් යමින් යමින් යමින් යමින් එක විනාඩියකදී 64ටම යන්න පුළුවන් කරන්න විදිහට වශී කරන්න කියනවා. කිරුවට පස්සේ තමයි ඒක ඒතර සාර්ථක ක්‍රමයක්ද මම දන්නේ නැහැ. නමුත් ඊට පස්සේ තමයි කියන්නේ Tamanට පෙර ආත්මවලින් ගෙන ආපු ඒ ධ්‍යාන අභිඥා බල තියෙනවා නම් අන්නේ මට්ටමට වශී කරගත්තේ මේ මට්ටමට හුරු කරගත්ත හිතක තමයි ඒ ධ්‍යාන අභිඥා බලයක් එන්න පුළුවන් කියලා. ඉතින් මේක ලබන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ලබලා එවුවා එකින් එකට එකින් එකට ඉක්මනට ඉක්මනට ස්විෆ්ට් කරගන්න පුළුවන් හැකියාව. ඒක ලබන එකට වැඩිය නිතර භාවිතා කිරීමෙන් වශී කිරීමෙන් ලැබෙන කෘත්‍යය. ඉතින් ඒක මේ <coughs> ධ්‍යාන ක්‍රීඩා වශයෙන් හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් ඒක කරන්නේ ධ්‍යාන ටික ලැබුවට පස්සේ සියලු වැඩ බහ තබලා පැයකින් මේ හතර හතරම යන්න හදා ගන්නවා. පැය භාගයෙන් යන්න හදා ගන්නවා. විනාඩි 15න් යන්න හදා ගන්නවා. එහෙම කරලා කරලා කරලා කරලා විනාඩියකින් යන්න වගේ කියලා තමයි මේ අද තියෙන වචන වලින් මම මේ පාවිච්චි කරන්නේ. ඉතින් වගේ ක්‍රීඩා කරුවාට පස්සේ හිතක කිසිම ස්වාධීන මතයක් නැහැ. ඔක්කොම හේතුඵල ධර්මයන්ව සිද්ධ වෙන්නේ. අන්න එතකොට පුළුවන් අභිඥාවක් එවැනි හිතකට ඇවිල්ලා පදිංචි වෙන්න පුළුවන් නැත්නම් අදිෂ්ඨාන කරන්න පුළුවන් කියනවා. ඒකද මන්ද ඇහුවේ ප්‍රශ්නේ. සන්නස ඒක කොටසක් අත්‍තරම උත්තර ලැබුණා. මම වැඩිපුරම ඇහුවේ මේ ප්‍රායෝගිකව අපි අපි දැන් එදිනදා මේ භාවනාව පුරුදු පුහුණු කරනකොට හැටියට මේ ප්‍රායෝගිකව අපේ අපි සමුතියක් අපි තීරණයක් ගත්තොත් මෙන්න මේකයි මගේ අවසාන පරමාර්ථය. ඒ කියන්නේ කෙලෙස් නැති කිරීම. තමයි මගේ අවසාන පරමාර්ථය කියලා. එහෙම එහෙම පරමාර්ථයක් ඇතිව භාවනා කරන යෝගාවචරයෙකුට තමයි මම මුල් කළා තමයි මම අර ප්‍රශ්නේ ඇහුවේ. කියන්නේ කොයිතරම් වැදගත්ද කියලා දැන් නිකම්ම නිකන් රූප දානයක රූප ධානයකම එහෙට මෙහෙට shift වෙවි ඉඳලා ඒකම පුහුණු වෙලා පුහුණු වෙලා කියන්නේ දන්නේත් නැහැ මොනවද දැනන්නේ ඉන්නේ කියලා. නමුත් අරමුණට එනවා අරමුණට යනවා අරමුණෙන් නැතුව යනවා එකපාරට අරමුණ වැඩිපුර තේරෙන වෙලාවල් තියෙනවා අරමුණ අඩුවෙන් තේරෙන වෙලාවල් තියෙනවා ඒව නැතුවම යන වෙලාවල් තියෙනවා. ඕවගේ ඕක වෙනස් වෙයි වෙනස් වෙවි ඉන්න පුහුණුව පමණක් කරොත් සාමාන්‍ය යෝගාවචරයක් ඒ පුහුණුව පමණක් කරොත් ඒ ඒ පුහුණුව තුලින් කෙලෙස් කවදාද නැතිකරන්න පුළුවන්ද කියන එක මගේ ප්‍රශ්නේ වුණේ ඇත්තටම. ඒක තමයි බුදුරජාණන් වහන්සේට පහළ වෙන්නේ ඉස්සල්ලා ඔය අෂ්ට සමාපත්තියම ලැබුපයි හිටියා. කොච්චර වශී කරගෙන තිබුණාද දන්නේ කවුරුවක්වත් අර පැත්තට කඩාන ගියේ නෑනේ කක්ෂේමනේ කරකැවුනේ. කක්ෂේ කඩාන ගියේ නෑ. ඉතින් බුදුරජාණන්සේ ආලාර කාලාම උදකරාම් පුත් ළඟට ගියාට පස්සේ ඒ මිනිස්සු පුදුම වුණාලු. මේ අලුතෙන් ආපු තරුණයා ඔය ඔක්කොම මාස්ටර් කරා. සුමානේ දෙකයි. ඊට පස්සේ කෝල් මේ ඉන්න අපිත් එක්ක ඉඳලා මේ පන්ති දෙකට බෙදාන අපි කරමු කියලා. සිද්ධාර්ථ ගෞතම තාපසතුමා කිව්වේ මම මේ කිංකුසල ගවේෂී යන්නේ කිං සච්ච ගවේෂී මේක නෙවෙයි මං හොයන්නේ. ඔබතුමන්ලගේ කෙලපැමිලා ඉන්නේ. ඔබතුමා මට කියන්නේ නමුත් මේක නෙවෙයි මං හොයන්නේ. මම සත්‍ය කියන්නේ කියද්දි කියලා හොයන්න යන කියලා ගියා. එතකොට මේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර ඒ කට්ටියගේ ශිල්පයට ගෙච්චි පොඩි මේ නින්දාවක් වගේ ඒක. තාම හොයාගන්නත් නෑ සත්‍යය. නමුත් මේක සත්‍ය නෙවෙයි කියලා දැනගත්තා. එළියට ගියාට පස්සේ අරව උදව් වුණා. සර්වඥාන්සේට ඒ කියන්නේ කාමයේ යටපත් කරන ද්වේෂයටපත් උදව් වුණා. උදව් වුණාට පස්සේ પરමාර්ථය වෙනයි. හැබැයි මේ කට්ටිය පූර්ව බුද්ධ ශාසනයේ බුදුරජාණන්සේ බුද්ධ ශාසනය ඇති කරන එක නා එයාට සත්‍ය වෙන එකක්. හොයාගත්තට පස්සේ ඉස්සල්ලාම බණ කියන තීන්දුව කරුවේ කාටද? ඒකට විතරයි ඉන්නේ මේක රිසීව් කරන්න පුළුවන් තැනක. මොකද අවාසනාවකට එක්කෙනෙක් ඊ රෑ මැරිලා අනිත් කෙනා සුමානේ කසිකලින් මැරිලා. ඒ දැන් මේගොල්ලෝ ඉන්න තැනට හොට්ලයින් සර්විස් එකක් හරි ඩිරෙක්ට් හරි මොබයිල් හරි ලෑන්ඩ්ලයින් නැහැ. මොකද අරූප ධානය වල ඉන්නේ. ඒවට ගන්න අමාරුයි කනෙක්ෂන් එක. Wi-Fi නැහැ. වැඩි කොට උඩ. ඒක නිසා මේ පැත්තයි අර පැත්තයි දෙකක් තමයි. උත්තරයක් වශයෙන් අපේ ලොකු සංසය ලියලා තියෙනවා. ඒක විසුද්ධි මාර්ගෙන් ගත් එකක්. මේ ධ්‍යාන මාර්ගයේ ඉඳලා සමත නැමියාව ගන්න සමා වෙන්න ධ්‍යාන මාර්ගයේ ඉඳලා විපස්සනා නැමියාව ගන්න එක්සිට්ස් 17ක් තියෙනවා කියලා. උපචාර සමාධියෙන් එක්සිට් එකක් දාලා යන්න පුළුවන්. ප්‍රථම ධ්‍යානය ලබන වෙලාවේ යන්න පුළුවන්. ප්‍රථම ධ්‍යානය ඉවර කරලා යන්න පුළුවන්. දෙවෙනි ධ්‍යානයේ අවස්ථාව යන පුළුවන්. දෙවෙනි ධ්‍යානය ඉවර කරලා වශී කරලා යන්න පුළුවන්. ඒ විදිහට අස්ස සමාපත්තිය යනකම් 17ක් තියෙනවා. කොතක් කොතෙක් දුරට සමතේ වඩලාද විපස්සනාට ගන්න කියන එක. හැබැයි කෙලවර නෙවෙයි මේ කතා කරන්නේ විපස්සනා ප්‍රවිෂ්ඨේ. නිසා අටුවාචාන් වහන්සේ ලියලා තිනවා සෞපචාර අට සමාපatti කියලා. උපචාර සමාපත්තියලා සම්පatti සමාපatti අට ඕනෙම තැනකින් එක්සිට් එක ගන්න පුළුවන්. ඒක පිළිබඳව සමතයට බරයි කියනවා නෑ උපචාර සමාධිය බෑ අඩුම ගානේ පළවෙනි ධ්‍යානෙ තියෙන්න ඕනේ කියලා. මහජීසයඩුගේ පොත සම්පූර්ණම යන්නේ නෑ උපචාර සමාධිය ඇති බවට විසුද්ධි මාර්ගේ පව පිළිගන්නවා මම එතනින් තමයි වටන් ගන්න. අද්දුම ක්වොලිෆිකේෂන්ස් වලින් ෆුල් ෆයිට් එක දීලා ෆුල් චැලෙන්ජ් එක බාර අරගෙන යනවා කියන එක තමයි මහජීසයඩු ස්වාමීන් වහන්සේගේ ওই බ්‍රේක් ත්‍රූ එක ආවේ එතනින්. මේ අපි අපි දැන් මේ ඉන්න භාවනා යුගයේට ඕපනින් එක ආවේ උපචාර සමාධියත් ඇති කියලා. ඒකට උඟ දෙනෙක් අභියෝග කරනවා. එනිසායකට යන කෙනා යන්න ඕනේ කම්මෝගෝ චිකාගෝ. රාජා හෝ මා හෝ ගංගා හෝ. rock jump into the whole pond plop. ආය මොකක්වත් අනුකම්පාව බලාපොරොත්තු වෙනවා අපි යන්න හදන අඩුම ක්වොලිෆිකේෂන්ස් වලින් ඊට වැඩි ධ්‍යාන තියෙනවනේ හොඳයි නරක නෑ. ඒ නිසා මේක මේ චෛතසික ධර්ම ගැන අපි මේ සාමාන්‍ය විවහාර භාෂාවෙන් කරන විශේෂ ප්‍රකාශයක් මිස අපිට මේ සබ්ජෙක්ට් එක ටච් කරලා කතා කරන්න බෑ. ඒක නාම ධර්ම කොටසක් ගැන අපි මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ ඒක මූල ධර්ම වල දැම්මට පස්සේ graph ඇඳලා කතා කරාට හිත වැඩ කරන්න නැටි ඒක බුද්ධ විශ්යක් කියලා කියනවා. ඒක අපිට කරන්න බෑ අපිට තියෙන දැනට ලිටරචර් එකට දාපු දේවල් එහාට මෙහාට කරන්න පුළුවන්. මම එන්න කිට්ටුලා එන්න කිට්ටුලා මම එන්න කිට්ටුලා 96 සයිඩොත් එක්ක එන ගම මම කතා කරලා කිව්වා මේ මේ මෙහෙම පළවෙනි ධ්‍යානයේ චිත්තක්ෂණ මෙච්චර හිතක්ක මෙච්චර මේ චෛතක මෙච්චර තියෙනවා දෙවෙනි ධ්‍යානෝ ටික දෙකක් හැලෙනවා තුන්වෙනි ධ්‍යානෝ තුනක් හැලෙනවා හතරවෙනි ධ්‍යානට හැලෙනවා එහෙම මේ හැලෙන එක කියනක සයිඩෝ මට කතා කරලා කියනවා ඔහම තමයි මාත් උගන්වන්නේ හොඳයි පොතේ තියෙන්නේ නමුත් ඕක බුද්ධ විෂයක් මොක අපිට තීන්දු කරන්න බෑ. ඕනේ නම් මෛත්‍රී බුදුහාමර එනකන් ඉඳලා පොඩ්ඩක් අහන්නේ කිව්වා. ඕක ඇහුවයි කියලා නිවනට කිසිම ලාභයක් වෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඔක කෙස් පැලෙන තර්ක කියන්නේ. අපිට තියෙන ලේසි ක්‍රමය තමයි ආතතිය කොතනද අඩු වෙන්නේ? අසහනය කොතෙන්ද අඩු වෙන්නේ? දරතේ කොතෙන්ද අඩු වෙන්නේ? පරිලාහය කොතෙන්ද අඩු වෙන්නේ? ආන්නේ පැත්තට වැලෙන පැත්තට මැස ගහගෙන යන එකයි කරන්නේ. දෙන්නේගේ සමාන කරන්න. මොකද අපි කතා කරන භාෂාවක් කතා කරුවට චිත්ත tattwa මොනවද මේ කතා කරන්නේ කියලා කනා දැකපු හීනයක් ගැන කතා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මට මේකත් රචනා කරපු නැති ප්‍රශ්නයක්. හැබැයි මේක ගැන ප්‍රශ්න ලියන්න ගියොත් ගොඩාරියක් වෙනවා. ඒක නිසා මම හිතුවා නිකන් කතා කරලා මේක විසඳ ගන්න ඕනේ කියන එක. මට මේක ඩිෆයින් කරන්නේ මම ප්‍රයිමරි තෝට් එකයි සෙකන්ඩරි තෝට් එකයි කියන එක ප්‍රයිමරි තෝට් එක මං සක්මන් කරනවා නම් ප්‍රයිමරි තෝට් එක මගේ වම් පාය දකුණු පාය තියෙන එක. මට එන secondary thoughts ඇවිල්ලා ඔක්කොම එළිය නම් ඇවිදින්නේ සාමාන්‍යයෙන් වටේ තියෙන සද්ද කුරුල්ලන්ගේ සද්ද ඒ වලට හිත හරි ඉක්මනට යනවා ඒ එකම ගියේ හැටියෙම මට තේරෙනවා මේ හිත ගිහිල්ලා hinaවකුත් පහළ වෙලා ආයසරයක් මම මේකේ නෙවෙයි නේද ඉන්න ඕනේ කියලා හිතලා මට තේරෙනවා මං ඒක තේරිච්ච හැටියෙම තේරෙනවා මං මගේ ප්‍රයිමරි තෝට් එකට එන්න ඕනේ කියන එක. ඔය දෙක හරි විගහට හරිම සීග්‍රයෙන් නිකන් වඳුරෙක් පනිනවා වගේ පැන පැන පැන යනවා. ඒක මට හොඳට තේරෙනවා. මේ process එක දිගටම කරගෙන යන එකද හරි කියන එක ගැන පොඩ්ඩක් මට මේකෙන් කොහොමද ප්‍රයිමරි thought එකටම එන්නේ කියන එක මට පොඩ්ඩක් විස්තර කරන්න. මෙතන thought එක නෙමෙයි object එක කියලා කියන්න ඕනේ. thought එක කිව්වොත් misleading. ඉස්ලාම් කියපු ප්‍රශ්න කියවන්නේ ඒක තමයි උත්තරේකට. දැන් මෙතන යයි පර්යංකයේ සිටීමේ. මෙතන යයි පර්යංකයේ සිටීමේ. ඉන් නැගිට සක්මනට ගියමේ. හදිසියෙම දැනුණත් අවකාශයක් අවකාශයක් යම දිස්වන් වෙන ස්වභාවයකි. සක්මන් කළත් නොකළත් වටපිට බැලුවත් නොබැලුවත් කතා කළත් නොකළත් හිතුවත් නොසිතුවත් හිත හිස් බවක පැවතිනි. එය ශාන්තය වෙනදා සතියේදී මෙන් සැලීමක් නැත. මේ ස්වභාවයට විනාඩි 10ක් පමණ පැවතුණි. නැවත සැලෙන සතියට සිතපත් විය. මෙය සතියේ වැඩි වැඩිමෙන් ලැබුණු ප්‍රතිඵලයකි. එය අසේ අසේවනය කළෙමි. එයට සාදර ආසේවනය ආසේවනය කළෙමි. එයට සාදර වෙමි. මේ විදිහට කළොත් නැවත එම ප්‍රතිඵලය දැන්විය හැකියයි සිතමි. අප සමගිය සතිය දිනු වේවා. ඒ ඔය කියන එකට සමානකමක් තියෙනවා හඳින්න හදන චිත්‍රේ. සක්මන් කරත් එකයි නැතත් එකයි. මං ඉන්නේ හිතවිල්ලකද, සද්දයකද, වේදනාවක් නැත්නම් සතියේද. සතිය කියන්නේ පයේද. ඒ දෙකම සම වෙන වෙලාවක් එනවා. අපි ඔය විඥාණයෙන් කරන්නේ මූල කර්මස්ථානයේ අනික් කර්මස්ථානයේ දෙක සිංහලයි දෙමළයි වාගේ ආගම් ભેද දෙකක් වගේ දෙකට වෙන් කරලා අරහෙට ගෝ කන්න ඕනේ මරන්න ඕනේ විනාශ කරන්න ඕනේ කියලානේ මේකට අවු සිපි වෙනද ගන්න ඕනේ කිස් කරන්න ඕනේ හක් කරන්න ඕනේ කියලානේ පටන් ගන්නකොට අපි මේ වගේ දෙකක් දීලානේ කරන්නේ හරි ඒක හරි නමුත් භාවනා කරගෙන කරන යනකොට ඒකත් එකයි මේකත් එකයි දැන් දන්නවා මම ඉන්නේ gedara මම දැන් දැන් gedara නෙවෙයි මම ඉන්නේ අගෝචර භූමියක නෑ නෑ ඉතල ඉතල දැනගත්ත ගමන් දුවගෙන එනවා. පහුවෙනකොට පහුවෙනකොට එතන ඉන්නවා එතන හිටපන්නේ නැහැ. එතකොට එතකොට අරමුණට වැඩිය සතිය දියුණු වෙනවා. එතකොට අරමුණ නිකන් කුක්ෙක් වෙනවා. සතිය දියුණු නැති වෙලා ආවේ අරමුණ ලොකු වෙලා අම්මෝ ඒක කෙලෙස් අරමුණක්. ඒකට හිත ගියෝ සතිය කරනවා. ඒකට හිත ගියෝ භාවනා කරනවා කියලා අපි විශාල පශ්චාත්තාවයකට යනවා. ඉතින් ওই කියන තැනට යන්න පශ්චාත්තාව නොවීමේ කලාව ඉගෙන ගන්න ඕනේ. පශ්චාත්තාව නොවි ඉන්නකොට හරි ඉද පිට ගියද මේ මොකෝ? එතකොට අර මේ Tamanටම Taman දෙස් දෙන ගතිය self sympathy එක නැතිකම අපි මේ විඳවන හරියක් විඳවන්නේ අපි කරන වැරදි වලට නෙමෙයි. අපි වැරදි පිළිබඳ අපතක්ෂීරුවක් අධිතක්ෂීරුවක් කරලා අපි මේ සුද්ධවන්තික තැනක නතර කරලා බුද්ධවන්තිකට මේක ගැලපෙන්නේ නැහැ. ඒව වෙන්න දෙන්න බෑ කියලා කියනවා. මේ මැද ගන්න ideal යෝගාවචරය මොකಾದ කියන එක කවුද ඩිෆයින් කරන්නේ? ඒක ඩිෆයින් කරපු ගමන් භාවනා ගමන් අතර වෙනවා. ඒක රීඩිෆයින් වෙන්න ආරින්. ඒක ඉවෝල් වෙන්න ආරින්නේ. බුදුරණන්සේ බුදු වෙන ඉස්සලා දවසේ රාත්‍රියේ හීන හතරක් දැක්කා. එක හීනයක් තමයි අසුචි කන්ද කැවිදිනවා. ගෑවෙන්නේ නැහැ. අසුචි කන්ද කැවිදිනවා කියන එක මහා නරක නසුබ දර්ශනයක් නේ. ඔය ගෑවෙන්නේ නැත්නම් එහෙන ජොලියන්නේ. බුදුරණන්සේ ඉස්සලාම කිඹුල්වත්පුරේට වඩිනවා. මේ පණවිඩ 10ක් කරලා ඇමතිවරුම 12000ක් සෙනගත් එක්ක ඇවිල්ලා එක්කෙනෙක්වත් කැම වෙලක් දෙන්නේ නැහැ. දැහැටි දණ්ඩක්වත් දෙන්නේ නැහැ. උන්වහන්සේ පින්න පාත යනවා. පින්න පාත කියන පස්සේ උන්න රජු රණ තද වෙනවා යකෝ සාක්කි මේ බුදු වෙන්න රජ වෙන්න ඉන්න එක මේෙන් හිඟා කනවා කිය. ඒක මේ හිඟනවා නෙමෙයි මේක තමයි ආර්ය වංශය අපේ. ඊට පස්සේ සාක්කි රැස්තුච්ච වෙලාවක පොඩි උන් ටික ඉස්සරහින් තියලා අරුම පිටිපස්සේ කියන වඳිනවා වඳපා වැද්දපන් කියනවා පොඩියුම් පස්සෙන් පස්සට යනවා. මොකද හරි මාන්නක්කාරය වේ බුදු සරුවච්චන් වහන්සේට වැඩිය බාලාය ලව්ව වන්දනවා. ලොකුයෝ වඳින්නේ නැතිලු. ඉතින් බුදුහාමුදුරණත් ඒලේමනේ තියෙන තේරෙනවා මේක. තේරුණාට පස්සේ 이르දියක් කරනවා පොකුරු ඇස්සක් වස්සනවා. ඊට පස්සේ කියනවා කැමැති කෙනෙකුට දෙවෙන්න පුළුවන්. කැමති කෙනෙක් නොතිබී ඉන්න පුළුවන්. කැමති නම් තෙමේවා කියලා හිතුවොත් තෙමෙනවා. නොතිබේවා කියලා හිතුවොත් නොතෙමෙනවා. ඒක උරු තමයි කට්ටියට තේරෙන්නේ දැන් අපේ එක්කනාට 이르දි තියෙනවා කියන එක. ඔන්න ඊට පස්සේ වඳින්න පටන් ගත්තා. ඉතින් අපිටත් මේ වහින වැස්ස පොකුරු වැස්සක් කැමති නම් තෙමෙන්න පුළුවන්. කැමති නම් නොතෙමී ඉන්න පුළුවන්. නිසා කෙලස් කෙලස් එන්නේ දුර්වලයට විතරයි. දැන් මේ ඇමරිකන් ඉකොනොමි එකේ untouchables කියලා එකක් තියෙනවා දන්නවද? කවුද යන්ටජබල් කියන්නේ? ස්වාමීන් වහන්සේ මම ඒක ඇමරිකන් මම ඔළුව වෙනුවේ ඇමරිකන් එක ගැන හිතලා නෙවෙයි ඉන්දියන් අන්ටචබල්ස් ලා කියන්නේ. ඉන්දියන් අන්ටචබල් කියන්නේ අල්ලන්න බැරි තරම් වසලියෝ. මේකේ අන්ටචබල්ස් කියන්නේ වෝල් ස්ට්‍රීට් එකේ ඉන්න පාහරයෝ නීජයට අහුවෙන්නේ නැති වූ. unreachable untouchable. උන්ට මොන වැරද්දක්වත් වැරද්දක් නෙවෙයිනේ. උන් පඩු ගෙව්වත් එකයි නැතත් එකයි. ස්ත්‍රී දූෂණය කෙරුවත් එකයි නැතත් එකයි. සූදු කෙලියත් එකයි නැතත් එකයි. සත්තු මැරුවත් දැන් මොකද? උන්නේ නීතිය හදන්නේ. ඒක නිසා අපේ හිත රජ වුණ සතිය රජ වෙච්ච දවසේ කෙලෙස් ඔක්කොම තුප්පහි වෙනවා. කෙලෙස් රජ වෙලා නැත්තම් සතිය රජ වෙලා නැත්තම් කෙලෙස් ඇවිල්ලා නීති පාන්න හදනවා. කෙලෙස් උඩට සතිය උඩට ආවට පස්සේ ඔක්කොම කෙලෙස් තනියෙන් පල්ලෙහාට යනවා. ඉතින් එතෙන්ට යනකම් අපි දීනයි අපි හීනයි. අපි නීචයි අපි ආත්මේ මොකක්ද කියන්නේ අපි මේ ආත්මයේ වශයෙන් මේ තුච්ච තත්ත්වයටපත් වෙනවා. කෙලස් දිනනවා. ඔක කවදාද සත්‍ය උඩට ආවට පස්සේ කෙලස් වලට මෙහෙම මෙහෙම කරලා කතා කරන්නේ. ඉජු ඉජු කියලා තේ කිසිම කෙලෙසක් කෙලෙසක් වෙන්නේ නැහැ. ඒ නිසා සද්ද පිට සද්දයක් වේවා අරමුණේ සද්ද වේවා. අරමුණ තමයි බලාපොරොත්තු වෙච්ච අරමුණ වේවා පිටි එකක් ඒවා කොයි එක වුණත් ප්‍රශ්නයක් නැහැ. තමයි දන්නවනම්. ඒක නිසා 33000 කරන්ට් එක වුණත් කමක් නැහැ. බැටරි එකේ තියෙන 1.5 වුණත් කමක් නැහැ. අපි දන්නවනම් චිත්තක්ෂණ ඉස්සලා මෙතෙන් තියෙන 33000 කියලා අපි දන්නවනේ කරන්න ඕන දේ. දන්නේ නැතුව අත ගෑවොත් සෝරි තමයි. සෝරි කියන්නවත් වෙලාවක් නැහැ. 33000 වදිනකොට ඉවරයි. ඒ නිසා වදින්න ඉස්සලා පොඩ්ඩකට ඉස්සලා දැනගන්න එක විතරයි මේ සත්‍යයෙන් කරන්නේ. ඒ නිසා මේ සතියේ තියෙන විකූර්ණ ශක්තිය, සතියේ තියෙන අසීමිත ශක්තිය, ඒ සතිය දරන අපේ හිතටවත් තේරුම් ගන්න බෑ. මේකට තව පොඩි ඇඩිෂන් එකක් මම දාන්න ඕනේ. ඒ thought එක සමහර වෙලාවට දැන් thought කියන්නේ පා object කියන්නේ object එක අරමුණ සමහර වෙලාවට දැන් ඇවිදිනකොට නම් කුරුල්ලෙක්ගේ සද්දයක් වගේම සමහර ඔබ්ජෙක්ට්ස් ඇවිල්ලා හුඟක් මෙලේච කමකින් ඇති කියන එක මට තේරෙනවා. ඉතින් එහෙම දේවල් එහෙම දේවල් ආවහම මම ඒක දිහා ඔබ්සර්ව් කරන්න ගියොත් මට සමහර වෙලාවට තේරෙන්නේ ඒකෙන් මම වැඩක් නැති වින්දනයක් ලැබෙන එකයි කියලා ඒකින් මම ඉස්සෙල්ලාම ඒක ගැන හොඳින්ම බලාගෙන හිටියා ඒ බලාගෙන හිටියට මට ඒක දිගින් දිගට යනවා මිසක් ඒක නැවතීමක් පෙනුනේ නැහැ එවැනි වෙලාවල් වලට මම මොකද්ද කරන්න ඕනේ ඒකේ මට්ටම් තුනක් තියෙනවා බරපතල කෙලෙස් ආධුනිකයට මේ පිටිය වගේ එහා පැත්තේ යන්න බෑ මහ විශාල මහා මේරු පර්වතයක් වගේ ඇවිල්ලා චප්ප කරලා සුනි විසුණු කරලා දානවා ඉතින් ඒ වෙලාවේ යෝගාචරය ඒව ගැන කතා කරන්න යන්න පුළුවන් තරම් සතියෙම වඩනවා. මූල කර්මස්ථානයේ ඉන්නවා. නැවත නැවතත් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මූල කර්මස්ථානයේ බහුලීගත කිරීම කරනවා. කරන වෙලාවට පේනවා මේ බිත්තියේ තැන් තැන් වලින් දොරවල් තියෙනවා, ඇහිදල් තියෙනවා පේනවා. මේක තනි ක්‍රම බිත්තියක් නෙමෙයි. ඉතින් පොඩ්ඩක් අඩිය තියලා එන්න පුළුවන් එතකොට. හැබැයි එතකොට පේනවා ගිය තැනින්ම ආපහු එන්න ඕනේ. ගියාට පස්සේ බලහන බලහන යනකොට සතිය වැඩි වෙගෙන මේ හුරු වැඩි වෙනකොට මේ ඇහිදල් ප්‍රමාණය වැඩි වෙනවා වගේ පේනවා. ඒතකොට මේක විනිවිදින්න පුළුවන්. එතකොට අර කෙලෙසේ දුර වෙලා සතිය මට්ටමට ඊට පස්සේ මට්ටමකට එනවා. මේකට හුඹස් බයක් මිසක් මොකක්වත් නොතන නැහැ කියලා. ඉතින් සදාචාරවාදියා පිටියෙන් මෙහා පැත්තමයි සෙල්ලම කරන්නේ. ඌ එහා පැත්තට යන එක හිතන්නෙත් නැහැ. ගියොත් එක වැරද්දක් කියලා හිතන නිසා ඌට කවදා නිවන් දකින්න බෑ. ඩිසිප්ලිනේරියන්. මොකද එයාට හරි වැරදි කියන අර ඊට සීමාව මරියාදාව තද්දට පේනවා. ඔත් යෝගාවචර පේනවා මේ මේක බිත්තියක් නෙවෙයි ඇහිදල් තියෙනවා මේක තැන් තැන් වල. ඇහිදල් වලින් පහර දෙන්න පුළුවන් වෙලාවක. හැබැයි ගේතනින්ම අපවෙන්න ඕන. ඒ මැද හරි ජොලි එතකොට. ඒකට හොඳ නරක හරි වැරදි මොකුත් නැහැ. භාවනා හොඳට දියුණු වෙනවා. හිත පිට යනවා ප්‍රශ්නයක් නැහැ. පිට ගිය තැන ඉන්නවා ජොලිය ඉන්නවා. ආපහු එනවා ප්‍රශ්නයක් නැහැ. ආපහු ආවා ඉබේම ආවා ඕමම කර කර යනකොට ඉතින් පිට ගිහලා තැන ඉන්න එක එන ජොලිනේ. දැන් සාමාන්‍යයෙන් ඕවා කියන්න කියලා තමයි මම තහවුරු කරගන්නේ වැඩි. මේ මේ මැරීඩ් සෙක්ස් වලට වැඩිය අන්මැරීඩ් සෙක්ස් thrill නේ. ඒක නේ මේ මේ සෙක්ස් ගේම් එකේ තියෙන එච්චරනේ. ඔය දීලා තියෙන දඬුවම තමයි උඩ දෙන දඬුවම තමයි ගෑණියක් බඳලා දෙන. ඊට පස්සේ ඉවරනේ. දැන් අනියම් ප්‍රේමය එහෙම ගන්න නැහැ නේ. අනියම් ප්‍රේම ඕනම වෙලාවක ගියාම ඒක මොකද්ද? ඒක මොකද්ද කියන්නේ කාටවත් කියන්න බෑ. ඒ වගේ මේ කෙලෙස් භූමියක සතියෙන් යුක්තව අසුචිකන්දක ඇවිදින මිනිස්සෙක් වගේ පොකුරු ඇස්සර ගිහිල්ලා නොතෙමින් අදිෂ්ඨාන කරනකොට මොකද්ද ත්‍රිල් එකක් තියෙනවනේ. ඒක හරි සෙල්ලක්කාරයිනේ. ඒක හරි රෙවොලූෂනරිනේ. ඒක අපි මෙතෙක් කල් අපි මොලේ අත ගාපු නැති පැත්තක් නේ. එතනනේ තිරියංගම තියෙන්නේ. ඉතින් යන්න එපා මට්ටමකට සතිය එනකම්. ගියොත් අර කිප්පු වැඩ වෙනවා. ඒක දිගේ කඩාගෙන යනවා. ආයෙ ගොඩ ගන්න බෑ. මොකවදා හරි මේක එහා පැත්තට යන්නේ නැතුව කෙලෙස් දිනුවයි කියන්න බෑ. එතකොට බුදුරජාණන් කියනවා සන්තං වාජ්ජත්තං සරාගච්ඡිත්තං අතන්තිමේ අජ්ජත්තං සරාගන්තෝච පජානාති. මගේ හිතේ දැන් රාගසහිත හිතවිල්ලක් ඇති වෙලාවක මගේ හිතේ රාගසහිත හිතවිල්ලක් ඇති බව දැනගනි. ඉතින් එතකොට රාග හිතවිල්ල නොවේවා කියන කෙනෙකුට කවදාකවත් වෙන දෙයක් බුදු කෙනෙක් කියන්නේ නැහැ නේ. අනුප්පන්නං වා අජ්ජත්තං රාගාමච්ඡන්දං අනොප්පන්නෝති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ කාමච්ඡන්දෝති පජානාති. මයිලගේ හිතේ කාමච්ඡන්දේ නැහැ. එතකොට මම දන්නවා මගේ හිතේ කාමච්ඡන්දේ නැහැ කියලා. හැබැයි යට හිතේ කියන්නේ එතකොට ද්වේෂය හොඳටම තියෙනවා. යම් වෙලාවක කාමච්ඡන්දේ නැහැ කියන්නේ හිතටම හොඳටම ද්වේෂය අපිලා කාමච්ඡන්දේ නැහැ. ඊට පස්සේ කාමච්ඡන්දේ එනවා. එනකොට දැනගන්න ඕන්න කාමච්ඡන්දේ ආවා. අනුපන්නව අසන්තංව කාමච්ඡන්දං උප්පාදෝ හොති තන්තපජානාති. ඊට ඒකත් ඒකම බහැලා යනවනේ. ඊට ජීවිච්ච කාමච්ඡන්දේ නැති වෙන බවක් දැක එදාටනේ අපි කාමච්ඡන්දේ ජයගත්ත වෙන්නේ. එමෙතු කාමච්ඡන්දේ එහා කොටේ ඉඳලා මේ කොටේ ඉඳලා නිවන් දකින්න බෑනේ අපට. ඉතින් ඒ නිසා අන්නේ ඒ කඩාගෙන යෑම නෙමෙයි යෝනිසමනසිකාරයේ විපස්සනාවෙන් කරන්නේ. කරන්න යනකම් ආයුධ රැස් කරන වෙලාවයි යුද්ධ කරන්න එපා. හොඳට ආයුධ රැස් කරන ගා ගන්න ලැස්ති කළා තියාගෙන ඉන්න. සූදානම් ශරීරේ. එහෙත් අවස්ථාව බල පහර දෙන්න ඕන හැම යුද පිටිය බලලා දුර්වල තැන බලන්නේ අපි යුද මෙහෙයුමක් කරනකොට කරන්නේ. ඒ වගේ අපිට මේ දුර්වල ඇහිතල් පේන්න පටන් ගන්න. ඒක පොඩ්ඩක් ඔටුව දාලා එනවා. එන්න බලාගෙන යන්නේ වෙලාවේ නිකන් බුදුහාමුදුරු කියනවා මේ ගඟේ උරක ඇවිදින මිනිස්සයා ලෙස්සුවොත් ගඟට වැටෙන නිසා ඒ මිනිස්සයා කය ඒ පැත්තට නමාගෙන නෙවෙයි ඇවිදින්නේ. එජ් එකේ යන්නේ දැන්. ඒ වගේ කයෙන් සහ හිතින් පස්සට කරගෙන ලිඳකට එබිල බලනවා වගේ බලන්න කියලා. එම් බල බල යනකොට මොකද්ද ඉමුනිටි එකක් අපිට ඇති වෙන්න පටන් ගන්නවා. ඔය කියන කාමයේ ඔය තරම්ම දෙයක් නැහැ. උඩ තියෙන හුඹත් බය තියෙන්නේ. ඕක තමයි විකුණගෙන ගන්න ඔය සෙක්ස් ඉන්ඩස්ට්‍රි එකේ. එහෙම නැත්නම් මේ ටැක්ස් ඉන්ඩස්ට්‍රි එක කරන්නේ බය විකුණගෙන කන එක. ඉතින් ඒ සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහැ. භාවනා කරපේ කරන්න වෙනවා. බුදුහාමුදුරුවෝ කියලා දෙනවා අතේ තුවාල නැත්තම් වසභාජනයට අත දැම්මට බය වෙන්න එපයි කියලා. පාණිනාමි වනේනාස විසං න අන්වාගමේති. ඉතින් බලනින්න කට්ටිය කියනවා කෑ ගහ අපෝ අත දාන්න ඉපෝක වස කියලා කෑ ගහන. ඉතින් කියනවා කරන්නේ ප්‍රශ්නේ නෑ මගේ අතේ තුවාල නෑ. බුදු කෙනෙක් කර අපි මං කිව්වනම් ගණන් ගනින්න ඕක. ඒ මොකා කිව්වත් ඔය ගෙදර ගෑණීට උනා අහන්නේ නැහනේ අපි කියන්නේ ඇහුවට බුදුහාමුදුරුවෝ කියලා තියෙන කිව්වොත් උන මම ෂේප් මම ඒ ටික වැඩක් අහුලගෙන තියාගෙන ආදිචක් වෙච්චාම දෙන්න ඊට පස්සේ රට්ටපාල හමුදුරුවෝ දෙනවා ලස්සන දීමනක් ඒ ගාතාව මට මතක නැහැ රට්ටපාල සූත්‍රය කියවන්න මුව මුව පොව්වෙක් අල්ලන්න මුව වැද්දෙක් අගුලක් උගුලක් අටවලා රසමස උලක් දාලා ලස්සන පඳුරක් අයින් හැංගිලා බලائیں۔ දක්ෂමුවෙක් ඇවිල්ලා රසමස උල කාලා උගුල ගසන්න නැතුව යනකොට මුව වැද්ද ඇඬු කඳුෙන් බලන් ඉන්නවලු. නිසා ඌ දන්නවා හැම කොතනද තියෙන්නේ රසමස උල කොහෙද රසමස උල කාලා හැම ගස ගන්න නැතුව ඉන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන ඕනේ සැපක් විඳින්න පුළුවන්. අපි වෙලා තියෙන අනික් එක නෑන්ඩි ඉතලා gediya පිටින් කන්න ගියාම ඉස්සලා කන්නේ හැම ඊට පස්සේ කොක්කේ ඊට පස්සේ මෝවැද්දා මොකද කරන්නේ කියන කහන දැනෙද කනකොට කාබන් කිරලා ටික ටික කාබන් ඒකට ඇතුලේ බිලිය තියෙන බව තේරෙනවා ඒ සෙල්ලම මෙයා කෙරුවට මට බෑනේ මම කරන්න ඕනේ ඉතින් අන්න එතන තමයි අපි ජීවිතේ පරදුවට තියලා අපේ ගුණ චරිතේ පරදුවට තියලා සතිය අඩේට අරගෙන වාංගු කරන්නේ මිස් වුණොත් ඉවර ගුණ චරිතෙම ඉවරයි. ඔක්කොම ඉවරයි. අඩේට තියෙන සතිය විතරයි. ඉතින් ඒකට හෙල්ලෙන අඩයක් අරගෙන බෑනේ හොඳ හයි අඩයක් ගන්න. ඉතින් ඒකට මම කියන්නේ ටෙම්පරරි බෙන්ච්මාර්ක් කියලා. පිවටල් පොයින්ට් එක. ටෙම්පරරි බෙන්ච්මාර්ක් එක කියන්නේ අපි සර්වේ කරනකොට හැම වෙලාවෙම තියෝඩ් ලයිට් එක තියන්නේ. හැබැයි ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකේ ෆයිනල් මැප් එකේ නෑනේ. ඒකේ බ්ලූප්‍රින්ට් එකේ විතරයි තියෙන්නේ. එතෙන්ට එනකන් ටෙම්පරේචර් එක හරි වැදගත්. වෙන සර්වේ කෙනෙක් ගත්ත ගමන් ඒකට රිෆර් කරන්නේ. ෆයිනල් එකේ නෑ. ෆයිනල් මැප් එකට බෙන්ච්මාර්ක් එකේ එන්නේ නෑ. ඒ වගේ අපි මේ කරගෙන යනකොට සතියත් විසි කරන්න වෙන වෙලාව. විසි කරනකොට අපි ළඟ එන ආත්ම ශක්තියක් එනවනේ. ওই කෙලෙස් ওই කියන තරම්ම කළු පාට නෑ. ඒ සදාචාරවාදී අපිට අඳින්න හදන අපාය. <clears throat> ඔය අපි දන්නේ ඒක එහෙමද කියලා. ඒ නිසා ඒක මිනිස්සු බය කරලා මේ ආගමට බඳ ගන්න කරන දෙයක්. මේ භාවනා කරන එකනට අපායට ගියත් දිවිලෝකට ගියත් එකනේ. ඒ දෙකේ වෙනසක් තියෙන තාක්කල් ගැම්බ්ලින් එකක් යනවා. ආමුද්‍රෝ වෙනවා මෙතන මෙතන පින් පෙට්ටිය තියෙනවා. දාපන්. ඇයි දාන්නේ? දිවිලෝකට යන්න කැමති නම්. එහෙම නැහනේ අම්මා අපායට ගියාම මේ වහලේ තලයක් විතර ඇති උදා ලෝකෙන් කොටන්නේ. ගිනි දැල්ලක් අම්මෝ මේ පැත්තෙන් ආවොත් එහා සෙල්ලන්නේ නැහැ. අරකට කීයක් කර දැම්මොත් අපායයි දිවිලෝ. ඉතින් අපි බොහෝම ආසාවෙන් මෙච්චර සතපහක් දාලා ඔය වැඩේ ෂේප් කරගන්න පුළුවන් නම් ඉතින් දිවිලෝ කියත් එහාපයි කියත් එකයි කොහොම දැන්නත් ඉන්නේ එතනමයි. කවුරු වුණා දෙන්නේ අපිට ඉනිමම් බඳින්න ඉන්නේ කවුද? කවුද පල්ලෙහාට ගෙනියන්න එන්නේ? ඒ තරම් සදාචාරය පිළිබඳ අභියෝග කරන්න පුළුවන් ඉන්නේ සතිය අර වේපුල්ල මට්ටමට ආපු කෙනාට විතරයි සතිය නැත්තම් ඕන කෙනෙක් කියන බයිලාවකට අපි අහු වෙනවා. අද අපේ පොඩි දරුවන්ට වෙලා තියෙන එක. අපි කියන දේ හොඳ දේ වෙන්න පුළුවන්. නමුත් උහන්නේ හොඳ දේ විතරක් නෙවෙයි. ඌ කියන ඕන දෙයක් අහන මොකද ඌට අර සතිය කියන පිවට් එක කියලා දීලා නැහැ. ඌට මෙෂ කරගන්න යාඩ් ස්ටික් එකක් දීලා නැහැ අපි. ඒ ඔක්කොමලා කියන දේ අහනවා. ඌ දෙමාපියෝ කතෝලිකුන කතෝලික වෙනවා. දෙමාපියෝ බුද්ධ වුණොත් බුද්ධ වෙනවා. ඉතින් ඒකේ ඇති නම්බුවක් නැහැ. මොකද ඌ අර කටු ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ වගේ. නමුත් උට සතියෙන් කියලා දෙනවනම් ওই දෙයක් මෙෂර් කරන්නේ කොහොමද? ඔකේ ක්‍රයිටීරියන් එක මොකද්ද? ඔකේ නෝම් එක මොකද්ද? බෙන්ච්මාර්ක් එක මොකද්ද කියලා. ඒකට අඩුම වයස මොකද්ද කියලා අහනවා. සමහර කෙනා අවුරුදු 6ෙන් දෙන්න පුළුවන් කියලා. 6ෙදි දෙන්න පුළුවන්. ඒ ළමයාට තමන් කරන දේක වගවීම තමන් අතර ගන්න. දෙමව්පියෝ කරන එක කාබාසිනියා කරන එකමනේ. ඌට උගේ පසපැත්ත හොදා ගන්නවත් දෙන්නේ නැහනේ. ඒකත් අම්මා හිනා ඔක වට තේරෙන්නේ මං හොදන්නම් කියලා. ඉතින් ඒක ඌ ලොකුනාට පස්සේ ඌට ඌගේ පස්සපත්ත හොදා ගන්න තේරෙන්නේ නැහැ. අපි අම්මට උනේ 11 දෙනේ ළමයි ඉන්නවා පුළුවන් නම් හොදා ගන්න නැත්නම් නිකන් හිටපන්. මොන කරන කරන්න බෑනේ. ඉතින් අපිට කරගන්න සිද්ධ වුණා. අද අපි දෙය යක්කෝ වගේ නැත්නම් වීරයෝ වගේ බය නැතුව හැදිරෙන්නේ පොඩි කාලේ මේ කන්න තියෙන පරිප්පු කාලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා අපිට දුන්නා ඒ දුක පැකට් එක පිටින්ම දුන්නා. පුළුවන් තරම් කල්ලාතෝ කාපල්ලා කියන. මං කියනවා මට ළමයි නැති ඉඳ කරන්න දෙයක් නැහැ. හිටියානම් එක්කෙකුට ඇඳුම් අඳින්නේ නැහැ මං. ඉස්සෙල්ලාම අඳින්නේ අම්මනේ පොඩි උණ්ඩ. ඌ ඇඳට පස්සේ ඌ ඒකෙම තමයි ඉන්නේ. ආයි ගලවන්න බෑ. ඉතින් අඳනවා කියන්නේ කියන්නේ ගොනාට අඳනවා කියන එක අපි කියන්නේ. අම්මලා තමයි ඉස්සෙල්ලාම අඳින. ඉතින් ඌ ඇඳපේක අඳිනවා. ඌට හෙළුවෙන් ඉඳගෙන සීතල වෙනකොට මොනවාරි පොරව ගන්නට වෙනම දෙයක්. ඔය නිර්වත කියන එක පුදුමාකාර බයක් අරගෙන දැන් තියෙන්නේ. හරිය නිකන්ද? ඒ පැත්තට ගියාම අය ඕනේ නැති දේවල් හරියට කියවෙනවා. මහාත මුදලාලි කෙනෙක් හිටියලු. මුදලාලි තුආය ඇඳගෙන වැදකිල්ලට ගියා. ඊළ කන්නාඩි වෙන්න දැද්දි එක පාට තුආය කඩන්න වැටුණා. දැකපු කල් කිව්වා. බඩ නිසා ඌට යටපැත්ත පේන්නේ නැහැනේ. බුදු අම්මෝ දැකපු කල් කිව්වා. ඒ තරමට මේ අපිට මේ අපි මොනවද එකක් මේ කරප්පන් හදාගෙන ඇලර්ජික් කරගෙන මිනිහ අපිට මේ මනුස්සකම දීලා තියෙන මේ ඔක්කොම බුද්ධි විඳින්නේ. මං කියනවා ආයුධ නැතුව බුද්ධි විඳින්න යන්න මේක හරි භයානකයි. ආයුධය තමයි හොඳට සතුටුමත් වෙලා යන්න. නැත්නම් ඉලෙක්ට්‍රික් වැඩ කරන රබර් ග්ලව් එකක් දාගෙන යන්න. වසాత ගන්නවා නම් තුවාලය ඇති බව නැති බව දැනගන්න. එතකොට කියෙන් තරම් බය වෙන්න දෙයක් නැහැ. ඒ බය නැති බව තේරුම් ගන්න වෙලාව අපි හිතුවක් කරගතියක් පේනවා. සමාජ ධර්ම වලට විරුද්ධයි. ඒකයි බුදුහාම කියන්නේ කැලියකට ඵලයක්. අරණ්‍ය ගතවිය. ශූන්‍යකාරට ඵලෙ මොකද මේ ඉන්න පිස්සන්ගේ වැඩේම Taman දන්න ශිෂ්‍යයට අනුන්ට බය උපදවන එක. දේශපාලන කියන්නේ මොකක්ද? ඔච්චරමනේ. මිනිස්සුන කොහෙන් හරි බයක් උපදවලා නඩත්තු කරලා තියාගෙන. දීලා බලන්නේ නැත්තම් අපිට මේට වැඩි ජොලිය ඉන්න පුළුවන්. ඒගොල්ලෝ නීති දාලා ඊට පස්සේ නීති කැඩුවොත් කියලා උසාවිය හදාගෙන හිරගෙවල් හදාගෙන උණ්ඩ එකක්වත් බලපන්නේ මේ හුදී ජනතාවට හදාගෙන ඉන බුදුහාම කියන උඹලනේ යන්නේ සමාජයට ඵලයල්ල කැලේට කැලෑ නීතිය මොකෙක්වත් නැහැ. ඉතින් යනවනම් සමාජයට විඳපළ. ඒකේ ඉන්නේ වසලෙව්. අනුන් පාලනය කරන්න හිතන නීති හදාගත්ත ජරා జాතියක් ඉන්නේ. පව් කියලා හිතෙනවා. නමුත් අපිට වෙන වෙන විකල්පයක් පෙන්නලානේ බුදුරජාණන්සේ මේක අපිට හිතන්න තියලා තියෙනකොට කැලේට බලලා මොකක් ප්‍රශ්නයක් වෙන්නේ. අන්න ඒ වගේ අපිට මේ හම්බෙච්ච මනුස්ස ජීවිතය අපිට හම්බෙච්ච මේ ඕන කෙනෙකුට නීතියක් දාන එක ඒකේ ප්‍රශ්නයක් නැහැ. Taman ඒ නීතියට නතු වෙනවද නැද්ද කියන එක Tamanගේ තියෙන පෞරුෂත්වය මම තමයි තීන්දුවේ. Taman සත්‍යමත් වෙලා කටයුතු කරනවා නම් එහෙනම් තමන් පිළිවන් තමන්ට විශ්වාසයෙන් කටයුතු කරනවා නම් ඉරේ ගියාම මොකද්ද ඇති වෙන්නේ? අපාය ගියාම ඇති වෙන්නේ මොකද්ද? දිවි ලෝකියම ඇටට පළවෙනි කන ලියලා තියෙන මට සතියේ හිටියත් එකයි නැතත් එකයි. සද්දයක් කරනත් එකයි වාරමුණේ හිටියත් එකයි. ඉතින් එතෙන් ආවට පස්සේ අපි මොකෙන් බය කරන්නද කියලා හිතන්නේ. The Brain කියලා පොතක් ලිව්වා රිචඩ් රෙස්ටාක්. මේ BBC කේ ප්‍රෝග්‍රෑම් එකේ ඒකේ ළමයි ගෑන ළමයි හොයාගෙන තිනවා. ඒ ළමයට වේදනා චෛතසිකේ නැහැ. පොත ලියන කාලේ අවුරුදු 7ක ළමයි. ඉතින් ඒ ළමයි ඔන්තයිලායෙන් වැඩිලා මේ කකුල පත්‍රොම ගිහිල්ලා. ඉතින් ඒකට බෑන්ඩේජ් එකක් දාලා ළමයට දැන් රිදෙන්නේ නැහැ. ආයෙත් තොන්චිල්ල පාදිනවා. එළමට ගැහුවට වැඩක් නැහැ. මොකද තේරෙන්නේ නැහැ. ඉතින් අම්මයි තාත්තයි කියන මේ ළමයට මොනම දඬුවමක් කරුවත් හරියන්නේ නැහැ. රිදෙන්නේ නැහැ. ඒක උට දඬුවම වැඩ කරන්නේ නැහැ ඊට පස්සේ. කකුල කැඩිලා ඒ තියෙද්දි ඔන්චිලා බදිනවා. ඉතින් කිව්වට ළමයට කකුල කැඩේ. ඉතින් මොකද ළමයා දැන් කැඩිලා නේ තියෙන්නේ. ළමයට දැනෙන්නේ නැහැ නේ. ඉතින් අපිට මේ වේදනා චෛතසික තියෙන තාක්කල් දඬුවම තියෙනවා අපිට. අපි වෙන කෙනෙකුට දඬුවම් කරනවා. වේදනා චෛතසික නැතුව හිට වෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ ළමයි කල්ලාගෙන ඒ විස්තරය ලියලා තියෙනවා. හරි ඉන්ටරෙස්ටිං එකක් කියනකොට මේ <coughs> අපිට මේ වේදනාවක් නැති වෙච්චහම අපි ඉල්ලනවානේ වේදනාවක් නැති වෙන්න කියලා. ළමයා දත් වෙන කාලේ දත් හපලා කනවලු. තමන්ගේම දත් විකනවලු අර කහනකොට එළමෙට කිව්වට තේරෙන්නේ නැතුළු ඔය දත් ටික එන්න අරපන් කියලා ඒ අර කනවලු ලේ එනකන් කනවලු කිරිදත්. නිසා මේ වයර් එක පොඩ්ඩ මාරු වුණොත් ඔය දැන් තියෙන ඇලයින්මන්ට් එක හොඳයි. ඔය ඔය තියෙන සදාචාරයට මේක පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් ඔය මොනවත් හරියන්නේ නැහැ. දැන් භාවනා කරලා ඒකට මේ අනුමාන ඥාණයෙන් එකට දාලා බලන්න. ඔබ අපායට වැටෙනවා. ඔබ මැරෙනවා. ඔබට ඔබට අසාධ්‍ය ලෙඩක් එනවා. ඔබට අල්සයිමර් එනවා. ඔබට පාකින්සන් එනවා. මොකද කරන්නේ? ආවට පස්සේ මැරෙන්නේ නටන්නේ පිළිකා ඒඩ්ස් හැදෙනවා. වෙල්කම් වෙනම නොකරන්නේ. ලෑස්තිලා ගිය මිනිහට ඒක ලෙඩක් වෙන්නේ නැහැ. ඔක්කොටම වෙලා තියෙන්නේ ලෑස්තිලා නෙවෙයි ඉන්නේ. ඒගොල්ලෝ හිතනවා මෙච්චර පින් කෙරුවා මෙච්චර දන් දුන්නා මට කොහොමද අල්සයිමර් එන්නේ? මට කොහොමද පිළිකා එන්නේ කියලා කිත්තු මූර්ති මරණ පිළිකාවකින් මහසි සයිඩෝ නැති වෙනකොට ভেජිටබල් ඔක්කොම ගිහිල්ලා මුකින් හරි මැරෙන්න එපායි මුකින් හරි මැරෙන්න එපා. අපි හිතාන ඉන්නේ එවනේ භාවනා කරොත් මැරෙන්නේ නැති වෙයි. එවනේ හිතාන ඉන්නේ. භාවනා කරොත් අපිට ලෙඩ වෙන්නේ නැති වෙයි. භාවනා කරොත් අපිට නිින්දා එන්නේ නැති වෙයි. භාවනා කරොත් අපිට කෙලින්ම ඉන්ටර්සිටි කෙනෙක් ගාවගේ දිවි ලෝක යන්න පුළුවන් වෙයි. මේකෙදී වෙන්න ආරින්. අසරණ හාමුදුරනේ හාමුදුරුවෝ කලින් සඳහන් කළ බිත්තියක උපමාවක් දීලා බිත්තියෙන් ඇතුලේ එතනින් පුළුවන් නම් එතනින් ගිහිල්ලා එතනින්ම ආපහු වෙන්න ඕන කියලා. හාමුදුරනේ තව පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න පුළුවන් හරියටම මොන විදියටද අපි ඒක තේරුම් ගන්න ඕනේ කියලා. කියන අපි භාවනා කර කර ඉන්නකොට කාම අරමුණක් හෝ කාමසිතවිල්ලක් ඇවිල්ලා අපිට තේරෙන්න පටන් ගන්නවා අරමුණෙන් හිත පිට ගියයි කියලා. කාමේ. ඒක අපි කෙලෙසක් කියන ගණන් ගන්න. නමුත් Taman දන්නවනම් මං හිටියේ මේ අරමුණේ දැන් ගිහිලා ඉන්නේ කෙලෙසකට කියලා. ඒ දැනගැනීමේ ලාභයක් තියෙනවනේ. නොදැන යනවට වැඩිය. ඒ දැනගැනීමේ ලාභ නිසා කෙලෙසට ගියා කියලා අජාත බඳගෙන අඬන ගතිය නැති වෙන්නේ අඩු වෙනවනේ. එතකොට ඒ නිසාට ඒ කෙලෙසේ තව චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් ගතියක් එනවනේ. ගිහිගම දූවන කඩන වෙනකොට එයා දන්නා මේකත් මේ මනුස්සහිතක වෙන එකක් මේක හේතුඵලයක්. මම ගියේ කෙලෙස් කැමැති කරන්නේ නෙවෙයිනේ. ඇති වෙච්ච එකේ ඒකේ ඉතියොත් <coughs> කෙලෙසේ වෙන්නට වෙදී චිත්තක්ෂණයක් හිටියොත් විතරක් කෙලෙසේ පරිණාමය දැක් ගන්න පුළුවන්. එකක් දිහා බලන ඉන්න බෑ යමක පරිණාමය තේරුම් ගන්න. අපි හිතන්නේ කෙලස් කියන එක සදාකාලික කරදරකාරී මේකක් කියන වෙනස් වෙන්නේම නෑ කියලා නෑ. ඒකත් මේ ආස්වාද ප්‍රසවාස වගේම පිඹීම හැකිලිම වගේම සතිය වෙනස් වෙනවා. වෙනස් වෙනනම් අපි ඒකට ගිය ගමන් ගිය වේගෙම දුවගෙන යන්න නරකයි. මම ඉල්ලලා ගත්ත එකක් නම් කමන්නේ මේක ආපු එකක්. පොඩ්ඩක් කළා ඉනවා. ඒකෙම ආපහු එනවා ඉක්මනට. ආපහු වෙලා සතියට ආවට පස්සේ පණ්ඩිස්වාංශ කියනවා යන්න ඉස්සෙල්ලා සතියේන. ගිහිල්ලා ආවට පස්සේ සතියේන කෙලසිලා නැහැ. දැන් හොඳටම දන්නවා කෙලෙසක හිටියා වෙනදට චිත්තක්ෂණිකුත් හිටියා. මම පහුත් ආවා බෙල්ල කඩා ගන්න නේද? ඇවිල්ලා දැන් ඉන්නේ සතියේ. මම කෙලෙස ඊට පස්සේ ඉන්නවා චිත්තක්ෂණ තුනක් ඉඳ හිතෙනවනේ මං කියන්නේ ඒකට පරිශ්‍රණයට. ඉතින් ටික ටික ටික ටික ගිහිල්ලා බලන්න ඔය යකාවයි කියන තරම් කළුත් නෑ, දතුත් නෑ, රතු පාට ඇසුත් නෑ. මේ යකා කියලා කියන්නේ දැන් මේ මිනිස්සුන්ට යක්ක කියලා තමයි මේ යක්ෂ ජාතික නාග මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට නාග යක්ෂ කියලා අපි යක්ෂයෝ ඔය අපි ගැන කියන්නේ. බුදුහමතු යක්ක කියලා කතා කරන්නේ දේවනිකයි ලොක්කණ්ඩ. සුනාසි යක්ක. සක්‍ර දෙවෙනි කතාවේ යක්ෂ කිය. ඉතින් සක්‍ර දෙවෙනි දාවත් අපි බය වෙනවා. ඔය නම දාගෙන આવු. ඉතාලි කියන තරම මොනම යකෙක්වත් ඔය තියෙන තරම් කළු පාට නැහැ. ගිහිල්ලා බැලුවට පස්සේ ඒක හොඳටම තේනවා බැඳපු කට්ටිය හොඳටම දන්නවා. බඳින්න ඉස්සෙල්ලා ওই තනින්න දෙල්ලන් බැඳලා පස්සේ නෑ. ඒ නිසා මිනිහෙක් වෙන්න බැඳපන්. බියර වෙන්න කොළඹ ඵලයන් කියලා පැත්තේ කතාවක් තියෙනවා. මම මම කොළඹ නම් ගියා වැන්දේ නෑ. ඒ නිසා මම මේ වටේතර සුසුකන් තීරමිනේ නෙවෙයි නම් මේ කියන කතාව මම මේක නමුත් වෙලාව හරිනේ දවේ. ඒක මහන්තරනේ දැන් සමහර වෙලාවට භාවනා කරගෙන ඉන්න වෙලාවල් වලට මුකුත්ම දන්නේ නැති තැනකට වැටිලා ආපෞසරයක් ගැස්සිලා හරි මොන හරි වෙලා ආපහු ආවහම හම්දුරෝ කියලා තියෙනවා ආපහු ආවහම ආයි අරමුණේ පිටනවද කියලා බලන්න කියලා. එතකොට සමහර වෙලාවකට භාවනාව පටන් ගන්නකොට පරයන්කක වුණාට ආනාපානිය දැනෙන්නේ නැහැ. නමුත් ඉරියව්වට හිත දාලා තියෙනවා. එතකොට දැන් අර වගේ නොදැන තැනකට ගිහිල්ලා ආපහු ආවහම එතකොට අරමුණ වෙන්නේ මගේ මුලින් හිටපු ඉරියව්ව කිව්වොත් ඔව් කායනපසනයි 14ක් ක්‍රම තියෙනවා. ඒකේ සම්පූර්ණ තොගේටම තමයි ඉරියව්ව කියන්නේ. ඒකේ ආනපාන එකක්, ධාතු මනස්කාරය එකක්, ඉරියාපත සංදි එකක්, අසුබ එකක් ඕන දෙයක් නේ කයට ආවයි කියලා කියන්නේ true. ඊට පස්සේ පුළුවන් ඒක දිගේ ආනපානට යන්න ඕන දිගට යන්න පුළුවන්. ඒ නිසා අපි ඒ වෙලාවට ගන්නවා කය පිවටල් වැලියු එකට. ඒක කයට නැත්තම් ආවනම් අපි අරසයි. ඒක විශේෂයෙන්ම තියෙනවා චප්පානක සූත්‍රයේ ඇහැට හිත ගියත් කනට හිත ගියත් අපි හිත ගිය බව දන්නවා. ආධුනිකයා බය වෙනවනේ දැන්. බය වුණාට පස්සේ දැන් මොකද්ද අරසාවට කරන්න කියලා ප්‍රශ්නයක් එනවනේ. කයට එන්න. එතකොට අපි කය අර ගන්නවා මේ හෙල්දි ඊගෝ කියලා කියන්නේ ඒකට. අපි හිතන්නේ ඊගෝ එක නරකයි කියලා නෑ හැම වෙලාවෙම ගන්න එතෙන්ද පාවිච්චි කරනවා. කය පාවිච්චි කරනවා. පාවිච්චි කරලා කරලා පස්සේ පේනවා කයට යන්න පුළුවන් බව විශ්වාස නම් ඕන වෙලාවක කයට යන්න පුළුවන් බව උරගාල බැලුණා කෙලෙසේ ඉඳගෙන පොඩ්ඩක් මේක දිහා යන්න පුළුවන් බව තියෙනවා. අරකේ තව ටිකක් ඉන්න පුළුවන්. ඒක හිතනක් වෙන්න පුළුවන්. කෙලෙසයක් වෙන්න පුළුවන්. එතකොට මේක කවදාකවත් මාව තැරලා යන්නේ නෑනේ. මම මේක තැරලා ගියාට. ඒක නිසා ඒ විශ්වාසය ඇති වෙන ඉදාට මම කයට ප්‍රේම කරනවා. එදාට මම ඉරියව්වට ප්‍රේම කරනවා. එදාට මම වර්තමාන මොහොතට ප්‍රේම කරනවා. එතකොට අපි දන්න උප්පත්තිය මේක හම්බෙච්ච දෙයක් නේ. ඔබ කොහෙන් අන්නත්තර වුණත් නැවත ගෙදෙට්ට යන්නේ පාර වළක්වන්න බෑනේ. හැබැයි ඒක සහතික වෙනකම් කරලා බලනකම් අකරබැකට යනකම් අපිට ඒකේ ගුණේ තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරු කිව්වට තේරෙන්නේ නැහැ. විශ්වාස කරාට තේරෙන්නේ නැහැ. කලබලයේදී දුවගෙන ඇවිල්ලා බලන්න. කවදාකවත් මේ ශරීරයේ බලයන්ට තෝ කැත වැඩක් කරුවා කියලා අපි වෙලවන්නේ නැහැ. ශරීරය තියෙන මහ විශාල මේ ගුණයක්. එහෙව් ශරීරයක් නේ අපි නිතරම අමතක කරලා අතීතේ අනාගතේ අරය ගැන මෙයා ගැන කල්පනා කරගෙන. ඒ ඔක්කොම escapeism නේ ඔක්කොම නිකන් ප්‍රශ්න පැනයාමට කරන දේවල් නේ. ඒ නිසා අතරමං වෙච්ච වෙලාවක නැවත ගෙදර යාම සඳහා පාර දන්නවා නම් true. මේක හැම අකරතැබ්බකදීම ටෙස්ට් කරන්න. ඒක ටෙස්ට් කරලා වැඩක් නැහැ ගෙදර ඉන්න වෙලාවේ. ටෙස්ට් කරන්න ඕනේ අකරතැබ්බෙම. ඉතින් ලූසි අකරතැබ්බ ඕන තරම් වෙනවනේ. වෙන වෙලාවදීක වාසියට ගන්නේ කොයි අකරතබ්බේ වුණත් කය මාව අමතක කරන වෙලාවක් තියෙනවා කියලා නෑ. එහෙම කරන්නේ නෑ. එයා හරීම අහිංසකයි. හරියට මේ ඔය GPS එකේ අක්කා කතා කරන්නේ කොච්චර බාර වැරද්දගත්තත් මොකුත් කියන්නේ ආ දැන් U-turn එකක් ගහලා ආපහු එන්න. දැන් අපිට එහෙමනම් කුණු හරවෙන් බයින දැන් තෝ තෝ ඔය කොහෙද යකෝ යන්නේ මේ පාට වර කියලා නෑ. අපි කියන්නේ නෑ. Okay recalculating please take a U-turn. ඉවරයි. ඈ ඒක නම දාන්න ඕනේ අක්කා කියනට වඩා උපෙක්කා කියන. ඒක කවදාවත් තරහ යන්නේ. ඒ වගේ මේ ශරීරයත් ඔය කොච්චර පාහර වැඩක් කරලා ආවත් කවදාවත් තෝන දෙකින් දුපපලයන් කියන්නේ නැහැ. ඒකට තමයි බුදුහාම කියන්නේ ඕලාරික අත්පටිලාභේ. ඒක අමතක කරන හැම වෙලාවෙම අපාය කියලා හිතාගන්න. මේ මේ Taman ඉන්න ඉරියව්ව අමතක කරලා අපි බුදුන් ගැන හිතුවත්, කක්ක ගැන හිතුවත්, රත්තරන් ගැන හිතුවත් කක්ක තමයි. මේක අමතක කරන එකට සාප වෙනවා. මේ පිං කරලා ඉපද උයාගත්ත ශරීරයක් නෙමේක. මේක අමතක කරන හැම වෙලාවෙම සාප ලබනවා. එහෙම නැත්නම් කෙලස් කියලා කියද හැයි. ඒ නිසා නිතරම අර කපන්න තියෙන අත ඉඹිනා වගේ නේ හොඳ බබා කියකම මේක අත්තකක නාවල කවල පොල බුදුහාමුදුර අවුරුදු 80ක් ජීවත් වෙනවා කිව්වම පායේ පටිච්චග්ගේට කොච්චර තැනක් දීලා තියෙනවද? කාය පටිච්චග්ගනේ කියන්නේ මේ කය නඩත්තු කරන්නේ. ඒක කායින්වත් අහන්න යන්න බෑ. ඒක එක මූලයකටවත් තේරෙන්නේ නෑ ඒක. තමන්ගේ කය හැම වෙලාවෙම ඒකට ප්‍රේම කරන්න හැම වෙලාවෙම හොඳම යාළුවා බවට පත් කරන ඉතින් ජොලිය ජීවත් වෙන්න පුළුවන්. බඳින්න ඕනෙත් නෑ. පාටන ඉන්නවනේ. බෙට හාෆ් එක නෙමෙයි හොයන්නේ ඒකට. මේ හාෆ් එකම ඇති. ඒක තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ කිව්වහම ඕගොල්ලෝ හිතන්නේ ඒවා තියෙන්නේ මේ සුකෝපභෝගී වස්තු වල, සල්ලි වල. තාන්න මානවල කියන්නේ කොයි එකටත් බూరు සහෝදරය කියලා මේකට කියන්නේ. බూరు සහෝදරය මාත් එක්ක ඉපදිච්ච නිවුණා. මගේ බూరు සහෝදරව කරන්නේ තකතිරුකම් තමයි. ඒක වෙනම කතාවක්. ගාන්ධිතුමා කියන්නේ බూరు සහෝදරය ඉඩ දුන්නොත් එඤ්ඤම් කියනවා. එනිසා නිතර හොඳට කණ්ඩ දීලා බොණ්ඩ දීලා නාවල හදලා පාන්න මේක තියාගෙන ඉන්න නිතරම. මේක අමතක කරානේ යටිපහුවිලා අල්ලන්න බෑ. මේක හොඳට නඩත්තු කරන්න දන්නවනම් හම්බෙන්නේ ලාභේ මොකක්ද දන්නවද? විදේශයක් කියලා එකක් නැහැ. කොහෙ ගියත් gedara. කොහෙ ගියත් හැම කෙනාම නෑ එක් වගේ පේන්නේ. හැම පරිසරයකටම හැඩ ගැහෙන්න පුළුවන්. ඇයි මෙයත් එක්ක ෂේප් නේ මං. කොහේ ගියත් මෙයා ඉස්සල්ලාම සංඥාවේ වුණා මට වැඩි හරිනෑ ගොයියෝ. එහෙනම් ඉස්සල්ලාම එයා කියන දේ අහලා. ඊට පස්සේ තමයි දවුන් කියන දේ අහන්නේ. ශරීරයට ප්‍රේම කරන මනුස්සයා විතර සන්තෝෂෙන් ජීවත් වෙන කෙනෙක් ඇත්තේ නැහැ. ඒක තමයි යථා යථා යථාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජානාති. යම් යම් ආකාරයකට කය ඉරියව් පවත්තනේ ඒ ඒ ආකාරය දැනගන්නයි කියලා තියෙනවා. එයා දන්නව කරන්න ඕන දේ. අපි නැත කරුනේ. හොඳයි අපි විනාඩි 20ක විතර කාලයක් වැඩිපුර අරගෙන තිනවා. අපිට ඉන්න විනාඩි 40ක පමණ කාලයක් තියෙනවා සක්මන් කරන්න. ඒ සක්මනේ පස්සේ අපි නැවත තුනමාරට මෙතෙන් රැස් වෙනවා. හතරමාර වෙනකම් පරියංග භාවනාවට ඒ මතක් කිරීමත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.